ඒ වගේම සිදුපත් මහ බෝසතාණන් වහන්සේ වසර 29ක නිහි ජීවිතය අතහැරලා දාලා දුකින් එතරවනු පිණිස ආර්ය සත්‍ය ගවේෂණයෙහි යෙදීමට ගිහි ගියේ අතහැරපු මහා විනිෂ්ක්‍රමයේ සිදු කරපු ওই දවසේ ඒ වගේම සය අවුරුද්දක් තිස්සේ ශරීරයට අප්‍රමාණ දුක් වේදනා ලබා දෙමින් විවිධ ක්‍රමෝපායන් අධ්‍යයනය කරමින් සත්‍ය සොයාගෙන ගිහිල්ලා අවසානයේදී ඒ අපකිලමතාන යෝගය හරසුන් ක්‍රියාවලියක් බව තේරුම් අරගෙන එය අතහැරුම් ගමල මැදුම් පිළිවෙතට පිවිස. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා තමන් වහන්සේ විසින් අවබෝධ කරගත්ත ඒ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්මය ලෝක සත්වයා කෙරෙහි ප්‍රථම වතාවත දේශනා කිරීම සඳහා හෝරාගත් පොයේ දවස ඇසළ පොයේ දවස බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව මංගල ධර්ම දේශනාව උතුම් ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව බරණැස ඉසිපතනාරාම මිගදායේදී දේශනා කළ උතුම් පොය දවස. ඒ සූත්‍ර දේශනාවත් සමගින් කොණ්ඩඤ්ඤ තාපසතුමා ප්‍රථමවතාවට සෝවන් ඵලයේහි පිටනවා සමගින්ම ලෝක ඉතිහාසයේ ප්‍රථමවතාවට බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් පහළ වුණා. ඒ තුනුරුවන් පහළ වුණේ අදවන් උතුම් ඇසල පුරපසළොස්වක පොහොය දවසක. ඒ ඇසල පුරපසළොස්වක පොහොය දවසෙන් පසුව එළඹි වස්සාන කාල සීමාව තුළ බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස සමගින් බරණැස ඉසිපතනාරාම මූලගන්ධ කුටි විහාරයේ ඇසුරු කරගෙන වස් සමාදන් වෙලා ඒ වස්සාවාසික ස්වභාවය එහෙම නැත්නම් මේ වස් විසීම කියන කාරණාව ආරම්භ කරන පෙරවස් සමාදන් වෙන පොයේ හැටියට අනුදනව දාන පොයේ දවස. ඉතින් මෙන්න මේ වගේ සුවිශේෂ ආගමික සංසිද්ධීන් රසක් සිදු වෙච්ච පොහේ දවසක තමයි කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරයේ ඇසුරෙහි ඒවා සමාදන් වී සිටින මේ පින්වතුන් හැම දෙනාටම ඒ වගේම බෞද්ධහා නාලිකාව ඔස්සේ මේ ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්නට සැදී පැහැදී සිටින පින්වත් ඔබ හැම දෙනාම කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අපි මේ ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව මෙලෙසින් ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. මේ වටිනා අවස්ථාවේ අපි සාකච්ඡාවට බඳුන් කරන්නට බලාපොරොත්තු වෙනවා මේ අසල පොයේ දවසේ සිදුවෙන මූලික සිදුවීමක් හැටියට ගැනෙන මේ වස් සමාදන් වීම කියන කාරණේ සම්බන්ධයෙන් කොහොමද වස් සමාදන් වීමක් වෙන්නේ ඒ වගේම වස්සාන කාලය කියන්නේ කුමක්ද ස්වාමීන් වහන්සේලා කාලේ කුමක් කළ යුතුද වස්සාන කාලයෙන් පස්සේ මොන වගේ දේවල්ද කළ හැක්කේ කළ යුත්තේ කුමක්ද කියන කාරණය අපි කාලානුරූපව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ වෙනුවෙන් මා අසන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න මහත් කරුණාවෙන් මෛත්‍රියෙන් සිරිත් පරිදි අද මේ ධම්සභා මණ්ඩපයේට වැඩම කර සිටින්නේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථාන ආධිපති ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථාන ආධිපති තව නොබෝ දිනකින්ම තවත් මනරම් සෙනසුනක අධිපතිත්වයට හිමිකම් කියන අපේ කල්යාණ මිත්‍ර ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද අතිපූජනීය අපේ මිරහවති පඤ්ඤාශ්‍රී මාහිම්පාණන් වහන්සේ අපි හාමුදුරුවෝ පාද නමස්කාර පූර්වකව ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා. අද අපි මේ වටිනා ධර්ම සාකච්ඡාව සඳහා අපි හාමුදුරනේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වස් කාලය සම්බන්ධයෙන්. අපි හාමුදුරුවෝ වස් කාලේ මං කලින් සඳහන් කරපු විදිහට අලුත් සෙනසුනක අධිපතීන් වහන්සේ විදිහට වස් සමාදන් වෙන බවත් ප්‍රේක්ෂක පින්වතුන්ට සිහිපත් කරමින් මොකද හාමුදුරනේ මේ වස් කාලය කියන්නේ කියලා අපි අපේ ගායක පින්නතුන් පැහැදිලි කරනවා. තෙරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ ඇත්තටම අද ඉඳලා වස්සාන සමය ආරම්භ වෙනවා. ඉතින් පූජනීය ස්වාමීන් වහන්සේ මාව හඳුන්වපු වෙලාවේ මම අලුත් සේනාසනයක් සකස් කරපුවවත් ඒ වගේම එහි වස්සසන බවත් පැහැදිලි කළා මතක් කළා ඉතින් මටත් මතක් කරන්න තියෙන්නේ <laughs> අපේ පූජනීය සඳකිත්ති ස්වාමීන් වහන්සේ මෙවස් කාලේ අලව්‍ය ප්‍රදේශයේ අභිනවයෙන් සකස් කරන ඒ සේනාසනේ තවත් ස්වාමීන් වහන්සේලා පස්නමක් සමග හය නමක් ඒ සේනාසනේ වස් සමාදන් වෙනවා. ඒ ඇත්තටම අලුත්ෙන් සේනාසන හදනවා කියන එක ලොකු දෙයක්. මොකද පින තියෙන ස්වාමීන් වහන්සේලා ඇත්තටම ඉතින් එහෙම සෙනසුන් සකස් කරන එක ಗುಣධර්ම පුරණ ස්වාමීන් වහන්සේලාට ඒ වගේම බොහෝ ජනතාවට පින් උල්පතක් ඇති කර ගැනීමට ඒ සේනාසන ඒකාන්තයෙන් උපකාර වෙනවා. ඉතින් ඇත්තටම හැම දිනාටම කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඉතින් මාව ස්වාමීන් වහන්සේ මේ විදිහට මතක් කරපු නිසා මටත් හිතුණා අපේ ස්වාමීන් වහන්සේ පිළිබඳවත් ඒ විදිහට සිහිපත් කරන්න. ඉතින් ස්වාමීන් වහන්සේ මේ වස්සාන සමය වස්සාන සමය කියලා කියන්නේ අපි නැවත වතාවක් කියනවා නම් මහා ගිහි පැවිදි අප දෙපක්ෂයටම දෙවට කුසල් කරගන්නට වැඩි වැඩියෙන් ප්‍රතිපත්ති ධර්මයන් සම්පූර්ණ කරන්නට වෙන්විච්ච කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ දැන් අපි වර්ෂයකට මාස 12ක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන ඉංග්‍රීසි භාෂාවෙන් ජනවාරි, පෙබරවාරි, මාර්තු ආදී වශයෙන් මේ මාස 12 හඳුන්වන්නේ. අපි සිංහල භාෂාවෙන් ගත්තොත් ස්වාමීන් වහන්සේ දුරුතු නවම් මැදින් බක් ඊළඟට වෙසක් පොසොන් ඇසල විකිනි බිනර වප් ඉල් උඳුවක් කියන මේ පොය 12. ඒක pāli භාෂාවෙන් හරිම අප්‍රකටයි. ඉතින් pāli භාෂාවෙමුත් තියෙන නම් පුස්ස, මාග, පණ්ඩර, ඊළඟට වේසාක, චිත්ත, මේ ජෙට්ට මේ විදිහට pāli භාෂාවෙමුත් මේ මාස නම් කරලා තියෙනවා. එතකොට සාමණේරහන්ස මේ වර්ෂයකට ඍතු තුනක් තියෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හේමන්ත, ඉම්හාන, වස්සාන කියන මේ ඍතු තුන. එතකොට මේ අපි ගත්තාම දැන් ගිම්හාන ඍතුව ඊළඟට වස්සාන ඍතුව හේමන්ත ඍතුව ඍතුවකට මාස හතරක් මාස හතරක් තියෙනවා. දැන් අපි ගත්තොත් මුලින්ම සංස ගිම්හාන ඍතුවට බක් වෙසක් පොසොන් ඇසල කියන මේ පොය හතර ගිම්හාන ඍතුවට අයිති වෙනවා. ඒ කියන්නේ අපි ඉංග්‍රීසි භාෂාවෙන් අපි නැත්නම් අපි ව්‍යවහාර කරන විදිහට ගත්තොත් අප්‍රේල්, මැයි, ජූනි, ජූලි ඒ කියන්නේ ගිම්හාන කියන්නේ ග්‍රීෂ්මය අධික කාලය. අධික කාලය. ඒ කියන්නේ මේ මාසයේ කියන බුද්ධත්වයට පත්වෙච්ච වෙසක් පොය කාලය කියන්නේ ඊටාම දැඩි රස්නයක් ඉන්දියාවට තියෙන කාලයක්. තිබිච්ච කාලයක්. එහෙම. එතකොට ශාවෙන්හන්ත ඒ ගිම්හාන මාස ගිම්හාන කාලයට අයිති වෙන මාස. එහෙම. වස්සාන කාලයට ශාවෙන්හන්ත නිකිනි බිනර වප් ඉල් කියන නැත්තම් අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් කියන මේ මාස හතර. ඊළඟට හේමන්ත ඍතුව අපි සරත් කාලය කියලා කියනවා. හේමන්ත ඍතුවට උඳුවක් දුරුතු නවම් මැදින් කියන මෙන්න මේ පොය හතර. ඒ කියන්නේ දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු කියන මෙන්න මේ මාස හතර. එතකොට ස්වාමීන් වහන්සේ දැන් වස් සමාදන් වෙන මෙන්න මේ වස්සාන කාලය. දැන් ඇත්තටම ඇසල මාසයේ ගිම්හාන ඍතුවට අයිති වුණාට දැන් ඇසළ මාසයේ අවසානයේ දැන් ආරම්භ වෙන්නේ මිකිනි මාසය. නැත්නම් අගෝස්තු මාසය. පොයෙන් පස්සේ උදා වෙන්නේ මිකිනි මාසය. ඔව් මිකිනි මාසය නැත්නම් අපි විවාහය කියන අගෝස්තු මාසය. ඒතර සාමාන්‍යයෙන් මේ කාලය තුල ඇත්තටම මේ ශාසන ඉතිහාසයේ ආරම්භ බලපුවාම බොහෝ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් කමඨහනක් ලබාගෙන ඈත වනයකට ගිහිල්ලා භාවනා කරන වෙනදාටත් වඩා පුදුම කැපවීමෙන් භාවනා කරලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදපත් මූලයට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ බොහෝම සතුටින් වන්දනා කරන වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාගේ අධිගමයන් පිළිබඳව විමසන ඒ වගේ මේ ප්‍රසාදේ පළ කරන අවස්ථාවක් නැත්නම් මේ වස් කාලයේ අවසානයේ ඊළඟට මට මේ කාල ටික සිහිපත් කරද්දී දැන් අපි හඳුන්වන ගිම්හාන කාලය කියන්නේ උණුසුම් කාලය. වස්සාන කාලය වැහි කාලය. ඒ ඒ වස්සාන කාලයේ දිගටම ඉන්දියාව සම්බන්ධයෙන් අරගෙන නෙමෙයි පනවන්නේ ඒ කාල සීමාව දිගටම වහින කාලයක් හැටියට සඳහන් වෙන කරන්නේ. ඔව්. ඊට පස්සේ එන්නේ සීතල කාලය. සීතල කාලය. හේමන්ත. හේමන්ත කියලා කියන්නේ සීතල කාලය. සීතල කාලය. එතකොට වස්සාන කාලය කියන්නේ වහි කාලය ඊළඟට ගින්හාන කාලය කියන්නේ උණුසුම තියෙන කාලය. දැන් අපි දන්නවා සිද්ධාර්ථ කුමාරයාට සුද්ධෝදන රජු රාම්‍ය සුරාම්‍ය සුභ කියන මාලිගා තුනක් අතර ඒ ඒ මේ කියන ඍතු තුනට ගැලපෙන විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. එහෙමයි. එතකොට දැන් අපි වස්සාන කාලයේ පාමුල ඉන්නේ. ඔව් සාමාන්‍ය එතකොට දැන් අපි කියාගෙන ආවේ වස්සාන කාලයේ තියෙන වටිනාකම. එහෙම. වැස්ස වහින කාලේ. එතකොට සාමාන්‍යයෙන් මට මතක් වෙනවා අපි අපේ ආචාර්ය උත්තම කඩවැද්දුව ජනවංශ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වස් ආරාධනා පින්කමකදී කීප අවස්ථාවක උන්වහන්සේ සායකයන්ට පැහැදිලි පදාරනවා අපි දැන් මේ තුන් මාසයේ මේ ස්ථානේ වස් වසනවා අපි වස් වසනෝ වගේ මොයත්තුත් වස් සමාදන් වෙන්න කියලා. ඒකෙන් අදහස් කරන්නේ මේ වස් සමාදන් වෙන්න කියන එක නෙවෙයි. වෙනදාට වඩා වැඩියෙන් භාවනා කරන්න, ඒ වගේම ප්‍රතිපත්ති පුරන්න, බුදුගුණ වඩන්න වෙනදාට වඩා බුද්ධ ශාසනය මුල් කරගෙන සීලවන්තව ඉඳගෙන ප්‍රතිපත්ති පුරන්න තමයි පූජනීය ස්වාමීන් වහන්සේ සිහිපත් කරන්නේ කියන තමයි. එහෙම ඒක ඊටාම වැදගත් අවධාරණයක් අපි ගැන ඉස්සරහට කතා කරනවා. ඊට අපිට ඊට කලින් දැනගත යුතු දෙයක් තියෙනවා. මොකද්ද වස් කාලේ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙන. ඇයි වස් සමාදන් වෙන්න ඕන? මොකද්ද වස් සමාදන් වෙනවා කියලා කියන්නේ කියන එක අපි ඉස්සෙල්ලා අවධානය කරගමු. සම්නක වස් සමාදන් වෙනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මුලින්ම ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වෙලා ඉතිපතන මෙගදායේදී පස්වක ස්වාමීන් වහන්සේලා සමග පැනවීමක් ශික්ෂාපදයක් මුකුත් තිබුණේ නැහැ. උන්වහන්සේ හැබැයි වස් කාලේ වස්සාන කාලේ ඉසිපතන මිගදාය වැඩ හිටියා. හැබැයි වස්සමාදන් වීමක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුළ සිකපද පනවන්න පටන් ගත්තේ අවුරුදු 20ක් ගතන බව අපි කවුරුත් දන්නවා. එතකොට සාමණේරන්ත මේ වස්සාන ශික්ෂාපදය පනවන්න මුල්ුණේ තථාගතයන් වහන්සේ දිනවල වැඩ සිටියේ රජගහනුවර වේළුවනාරාම. බිම්බිසාර මහරජුගන්ගේ රාජ්‍යයේ තියෙන ප්‍රදේශේ. ඉතින් මේ කාලේ පොඩි ප්‍රශ්නයක් පැනනගුණා. ඒ තමයි දායක නැත්තම් සමාජයේ මිනිසුන් චෝදනා කරන්න පටන් ගත්තා. දැන් විසුන් වහන්සේලා වස්තාන කාලේ හේමන්ත ඍතුවේ, ගෙම්මහාන ඍතුවේ හැම කාලෙම චාරිකාය වඩිනවා. ඇයි අපි හැන්නේ චාරිකාව වඩින්නේ? ඒකටම නිකම්ම හිතන හිතන වෙලාවට යන්න ඕන කියලා යනවද එහෙම නැත්නම් මොකක් හරි අරමුණකට දෙන්නේ අපි හන්නේ ධර්මයේ ඇත්තටම සාමාන්‍යයෙන් අරමුණකට වඩින්නේ දැන් මොකද බුදුරජාණන් වහන්සේ තරත බික්කවේ චාරිකම් කියන එතන ඉඳලා පැහැදිලි කරේ වික්ෂුන් වහන්සේලාට දැන් ඉස්සර මහානකම මේ පන්සල කියන්නේ අන්න ශාලානේ මුලින් තිබුණේ මේ ගහක් යට නිකන් බොහොම සරල දීපේවතක් තමයි මහානකම කියන්නේ ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ වික්ෂුන් වහන්සේලා මුල් කාලේ පින්ඳ පාතිචර්යාවේ නියැලෙමින් ඒ ඒ තැන්වල තියෙන වනල හැබවල, ගල් තලාවල රාත්‍රී කාලේ ගත කරමින් බොහෝ දිනාට ධර්මයේ කියා දෙමින් චාරිකාය වඩිනවා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පවා වර්ෂයකට මාස 8ක් ඒකාන්තයෙන්ම චාරිකාය වඩිනවා. බුදුරජාණන් වහන්සේ පවා. මොකද බුදු පියාණන් වහන්සේ පවා අපහන්නේ දැන් පස්වගතාපසයන්ට සහ යසකුල පුත්‍රයා ප්‍රධාන යහළුවන් පිරිස පැවිදි කරලා අනුදැනවදාට චරත වික්කවේ චාරිකම් බහුදෙන හිතාය බහුදෙන සුඛාය කියලා. ඒකට මේ බුද්ධාවාදයට අනුව මේ ස්වාමින් වහන්සේලා තමන් වහන්සේ දැනගත්ත මේ වටිනා ධර්මඥානය අනිත් අයට පුළුවන් තරම් බෙදා හැරීම සඳහා හැමතැනම එක ස්වාමින් වහන්සේලා දෙනමක් එකපාරේ ගමන් කරන්නේ නැතුව විවිධ පාරවල් ගිහින් පුළුවන් තරම් මේ බුදුහාමුදුරන්ගේ පණිවිඩේ ව්‍යාප්ත කරන්න තමයි චාරිකාව වේදන. එහෙම නැතුව නිකම්ම හේතුවක් නැතුව ඔව් දැන් අනිත් එක සංඝාංශ සානස කියනකොට මට මතක් වුණේ දැන් අද වගේ තාක්ෂණයක් තිබුණෙත් නැහනේ. එහෙමයි. අද නම් අන්තර්ජාලයෙන් YouTube එකෙන් ඔය ඔය තැන් වලින් බණ අහන්න අවස්ථාව තියෙනවා. තියෙනවා එහෙමයි. නමුත් එදා තිබිච්ච එකම ක්‍රමේ තමයි මේ විදිහට ස්වාමීන් වහන්සේලා එක මගකින් එක නමක් වැඩම කරමින් බොහෝ දෙනාට මේ ධර්මයේ කියා දෙමින් දැනසිල්ල උදා කිරීම. ඉතින් ස්වාමීන් දැන් මේ විදිහට විසුන් වහන්සේලා මේ වැසි කාලයේ මෙහෙම චාරිකා විවරණකට බොහෝ දෙනා චෝදනා කරන්න පටන් ගත්තා. මොකද ඉන්දියාව කියලා කියන්නේ මහා গুপ্ত අදහස් තිබිච්ච අදටත් එහෙමයි. පුදුම විදිහ එක එක මිත්‍යා මත තියෙන රටක්. ඉතින් එදා ඒ ඉන්දියාවේ පිළිගැනීමක් තිබුණා මේ මේ තන ගස් නැත්නම් මේ තනකොළ ඊළඟට මේ රුක්ෂ ලතා මේ වගේ ගස් ආදී දේවල් මේ ඒක ඉන්ද්‍රියක් තියෙන පණක් තියෙන දෙයක් හැටියට. බුදුරජාණන් වහන්සේව පිළිගත්තේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ එතනදී ලෝක සම්මතයට තථාගතයන් වහන්සේ ඉඩ දුන්නා. ඒ වෙලාව බිම්බිසාර මහරජුරුවත් ඇවිල්ලා මේක මතක් කළා ස්වාමීනි මෙන්න මේ නිගන්ඨයව පවා චෝදනා කරනවා. මේ වගේම මේ ත්‍රිසංගත සත්වන් පවා මේ මේ වැසි කාලේ තමන් කූඩු හදාගෙන ඒ කූඩු වලට වෙලා වාසය කරනවා. නිගන්ඨයව පවා තමන්ගේ ආරාම වලට වෙලා මේ වැසි කාලේ ගත කරනවා. නමුත් මේ භාගතුන් වහන්සේගේ මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශිෂ්‍යයෝ මේ කිසි ගාණක් නැතුව මේ වස් කාලේ මේක ඉන්ද්‍රියක් සහිත මේ තෘණ ආදී දේවල් නැත්තම් මේ තනකොළ පාගමේ මේ විදිහට චාරිකාව වැඩිනවා කියලා චෝදනාවක් කළා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සියලුම වික්ෂංගය රැස් කරලා අනුජානාමි වික්කවේ වස්සානේ වස්සං උපගන්තුම් කියලා මෙන්න මේ ශික්ෂාපදේ පැනෙවුවා. කියන්නේ මේ වස් කාලේ වත් ඇසිය යුතුයි. ඒ වෙලාවේ ඉතින් තථාගතයන්වහන්සේ කියලා කියන්නේ ඒ වස්තුම් මාසේ එක ආරාමයක වාසය කරන්න කියන වාසය කරන්න කියන එක. ඉතින් ස්වාමීන් වහන්සේ පෙරෙන් පුරාණ ඉඳලාම ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා දායකයෝ. හැබැයි ඉතින් ආරාධනාවක් ලැබුණත් නොලැබුණත් විසුණු වහන්සේ ඒකාන්තයෙන්ම වස්වසන්නවට වස්වසන්නට ඕන. ඊළඟට බුද්ධ ප්‍රඥප්තියට අනුව. බුද්ධ ප්‍රඥප්තියට අනුව. එතකොට සාමිත වත් සතන භික්ෂුන් වහන්සේ ඇත්තටම කුටි සේනාසනයක් අනිවාර්යයෙන්ම හොයාගන්නට ඕන. එහෙම. මොකද එලි මහානේ ගස් යට ඇති කාලේ හැම ජීවත් වෙන්න බෑනේ. එහෙම. ඊළඟට දැන් සමහර අවස්ථාවල ගස් බෙන ඇතුලේ ඊළඟට සොහොන් වල තියෙන සොහොන් ගෙවල් ඇතුලේ ඒ වගේ ඇතුලේ වහලයක් තිබුණත් වසසන්න බෑ. එහෙම. මොකද සමහර වෙලාවට දැන් අපි හිතමු ගහක ඉන්නකොට ඒකටත් සමහරවිට චෝදනා කරන්න පුළුවන්. ගස් බිනේක ඉන්නකොට මේ සත්තු වගේ ඉන්නවා කියලා චෝදනා කරන්න පුළුවන්. දැන් සොහනක ඉන්නකොට මේ සොහොන් පල්ලෝ වගේ කියලා භික්ෂුන් වහන්සේලා චෝදනා කරන්න පුළුවන්. ඒ අනුව බුදුරජාණන් වහන්සේ වදාारणෝ මේ වහලයක් තියෙන දොරක් තියෙන කුටි සේනාසනයක් තුලම තමයි වස් සමාදන් වෙන්න ඕන. එහෙමයි. ඒකෙන් අදහස් කරන්නේ මේ කුටියේ ඇතුළටලාම ඉන්නවා කියන එක නෙවෙයි පින්න පාතේ යන්න අවස්ථාවක් තියෙනවා. එහෙම. ඒකේත් එක්කම අපි හඳුනන දැන් වස් කාලයේ එහෙම කුටිසේනාසන කනවල පූජා කිරීමත් ඒ අනුව බැලුවොත් බොහොම ආනිසංසදායක ක්‍රියාවක් හැටියට ගන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම ස්වාමීනාට දැන් මොකද කොහොමත් කුටිසේනාසනයක් පූජා කරනවා කියලා කියන්නේ සියල්ලම දුන්නාමන මහාම පින්කමනේ. එහෙම. මොකද ඒ කුටියේ තුල ඉඳගෙන වික්ෂුන් වහන්සේ කාම විතරකිත හිතා ඉන්නව නෙවෙයි විහිංසා ව්‍යාපාද විතරකිත හිතා ඉන්නව නෙවෙයි විහිංසා විතරකිත හිතා ඉන්නව නෙවෙයි උන්වහන්සේ කුටි සේනාසනයක වස් කාලයේ විශේෂයෙන් ගත කරන්නේ ස්වාමීන් වහන්සේ මේ රාග දේශ මෝහ කියන මේ ක්ලේශ ධර්මයන් යටපත් කරන්න තමයි ඒ සේනාසනය පාවිච්චි කරන්නේ මට මතක් වෙන සංඥාසයම කියනකොට ඇත්තටම මේ කෙලෙස් නසන්න යම් කෙනෙක් වෑයම් කරනවා නම් උත්සාහවන්ත වෙනවා නම් අර ගෝසිංග සූත්‍රයේ සානතර මතකදී ගෝසිංග සූත්‍රයේ සඳහන් වන්නේ අර මහා ගෝසිංග සූත්‍රය. ආනන්ද මහින්දයන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ, සාරිපුත්ත මහ රහතන් වහන්සේ, අනුරුද්ධ මහ රහතන් වහන්සේ තවත් මහ රහතන් වහන්සේලා ගොඩක්. එහෙමයි. ඒකද මේ ගෝසිංග වනයේ මේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නකොට අනන්ත මහින්දයන් වහන්සේට තුන අද නම් හොඳ දහම් කතාවක් කරන්න හොඳ දවසක්. මොකද මහා කීනාසරයන් වහන්සේලා ඔක්කොම වැඩ ඉන්න වෙලාව. වෙලාව. ඉතින් එකතු වෙලා ගියා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ළඟට. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ අනද මහමයන් වහන්සේගෙන් අහනවා කොහොමද මේ ගෝසිංග සාලවනේ මොන විදිහට සෝභමානවත් වෙන්නේ? අනද මහමයන් වහන්සේ පැහැදිලි කරන ස්වාමීනි සතිමන්ත දිතිමන්ත ධර්මයේ මතක තියාගන්න භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා නම් මේ වනේ සෝභමානවත් වෙනවා. උන්වහන්සේගේ පැත්තෙන්. ඊළඟට අනුරුද්ධ මහ රහතන් වහන්සේ ගන්න උන්වහන්සේ කියන දිවස්ලාභී භික්ෂුන්ගෙන් තමයි මේක සෝභමානවත් වෙන්නේ. ඊළඟට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගෙන් අහනවා අනුරුද්ධ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ කොහොමද මේ වනයේ සෝභමානවත් වෙන්නේ? ඒ වෙලාවේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වදාළේ දුතාංගධාරී භික්ෂුන් වහන්සේලා මේ වනේ වැඩ ඉන්නවනම් මේක තවත් සෝභමානවත් වෙනවා. කොහොමද දවසක හඳ පායලා තියෙන අවස්ථාවක්. මේ විදිහට මොගලන් මහ රහතන් වහන්සේම හොම 이르දි රාතිහාරේ පාන බිතුන්ගේ ඊළඟට මොගලන් මහරහතන් වහන්සේ අහනවා සරියුත් මහරහතන් වහන්සේනි ඔබ වහන්සේගේ මතය මොකද්ද? ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ වදන මහා ප්‍රඥාවන්ත බිතුන්ගේ අභිධර්මයේ සාකච්ඡා කරමින් ගැඹුරු ධර්මයේ සාකච්ඡා කරමින් වැඩ ඉන්න බිතුන් වහන්සේලාගේ මේ වනේ සෝභමානවත් වෙනවා. අන්තිමට මේ ස්වාමීන් වහන්සේලා සියලුම දෙනා එකතු වෙලා භාගතුන් වහන්සේ ළඟට ගිහිලා මතක් කළා ස්වාමීනි අපි මේ මේ විදිහට සාකච්ඡා කරා. අපි එක එක්කෙනාගේ මත මේ මේ විදිහට ප්‍රකාශ කළා. භාෂාවත් ප්‍රකාශ කරලා තියෙන්නේ උන්වහන්සේලාගේ මේ විෂය දැනුම සම්බන්ධ වෙන්නේ. පැහැදිලිවම සාමනාන්තයි. එතකොට බුදුරජාණන් වහන්සේට මේක මතක් කරපුවාම බලන්න බුදුරජාණන් වහන්සේ සූත්‍රයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ බොහොම නිහතමානීව තථාගතයන් වහන්සේ වදාරන ඔබ මේ සියලු දෙනාම ඒ සිහිපත් කරලා තියෙන තම තමන්ගේ දක්ෂතා අනුව. ඒක බොහොම හොඳයි. එහෙමනම් මගේ මතයත් මේකට සම්බන්ධ කරගන්නවා නම් හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ යම්කිසි වික්ෂුවක් යම්කිසි කුටි සේනාසනයක් හරි ආරණ්‍යයක් හරි ඒ වගේ ශුන්‍යාගාරයක් ඉඳගෙන කෙලෙස් සහිත වික්ෂුවක් කෙලෙස් නැති කරගන්න යම්කිසි වෑයමක් කරනවා නම් අන්නේ වික්ෂුන් වහන්සේලාගෙන් මේ ගෝසිංග සාලවනේ සෝභමානවත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට බලන්න සානද කුටි සේනාසනයක් කියන්නේ ඇත්තටම සේනාසනයක් සකස් කරනවා කියන්නේ ඇත්තටම ඒවා හිතා ගන්න බැරි තරම් මහා කුසල්. මොකද ඒ තුළ කවදාකවත් ස්වාමීන් වහන්සේ අකුසලයකට මඟ පෑදෙන්නේ නැහැ. සසර ගමන ගෙවන් කරන්නම තමයි ඒ වගේ සේනාසන උපකාර වෙන්නේ. අර ධර්මයෙන් සඳහන් වෙන අපේ හන්දනේ සෝච සම්බ දදෝ හෝති යෝ දදාති උපස්සය. යමෙක් නිවසක් කරනවා පූජා කරනවා නම් එයා සියල්ල දුන්නා හා සමානයි කියලා. එතකොට ඒ නිවස ගිහි කෙනෙකුගේ භාවිතයට දුන්නාම ඒතරම් ආනිසංසදායක නම් මේ තුන් බුදු සස්න නගා සිටවන්නට වෙරවීරිය දරන සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලාට විශේෂයෙන්ම භාවනා කරන ස්වාමින් වහන්සේලාට මේ භාවනා කුටි තනවා පූජා කරනවා කියන එකේ වස් කාලයේ වස් වසන්නට අවශ්‍ය කුටි සේනාසන සකස් කර පූජා කරනවා කියන එක ඊටාම ආනිසංසදායක බව අපිට අපි හාමුදුරන්ගේ ප්‍රකාශනය තුලින් පැහැදිලි කරගන්න පුළුවන්. දැන් අපි හඳුනන වස් වසන්න කුටියක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ තව මොනවද අපි හඳුනන්නේ වස් වසන්න? ඊට පස්සේ අත්‍තරම ස්වාමීන් වහන්සේ දැන් මේ වස් වස් සමාදන් වෙන්න කියලා අනුදැන වදාarලා තියෙන්නේ සමස්ත මහා සංඝ රත්නයටමද? දැන් අපි හඳුනන මතක් කළා කඩවැද්දුවේ නායක ස්වාමීන් වහන්සේ සීපත් කරපු වගක් ඔයත් උත්පස් සමාදන් වෙන කියලා. ඒ ඒකෙන් අදහස් කරන්නේ කුමක්ද කියන එක අපි හාමුදුරුවෝ ඉස්සරහට විග්‍රහ කරයි. එතකොට පන්සලක් ගත්තම අපි හාමුදුරුවනේ සාමණේර භික්ෂුන් වහන්සේලා සිටිනවා. එතකොට උන්වහන්සේලාටත් වස් සමාදන් විය යුතුද? එහෙම නැත්නම් වස් සමාදන් වෙන්නේ උපසම්පදා ස්වාමීන් වහන්සේලා විතරද කියන එකත් අපි විග්‍රහ කරගමු. ස්වාමීන් වහන්සේ ඇත්තටම වස් දැන් විහාරස්ථානයක ආරාමයක වැඩ ඉන්න උපසපන් සාමණේර සියලුම ස්වාමීන් වහන්සේලා වස් සමාදන් වේතුයි. හැබැයි සාමණේර ස්වාමීන් වහන්සේලාට වස් පවාරණයක් නැහැ. උපසම්පදා භික්ෂුන් වහන්සේලාට විතරයි වස් පවාරණයක් තියෙන්නේ. ඉතින් අපි අතර මේ වස් සමාදානය ගැන කතා කළොත් ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් මේ අසලපුන් පොහොව දවසේ අද දවසේ සීමා මාලකයට ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා එකතු වෙලා පොහොය වෙනේ කර්මය කරනවා. පොහොය විනය කර්මය කියන්නේ ඇත්තටම ප්‍රාතිමෝක්ෂය එක ස්වාමීන් වහන්සේ නමක් සජ්ජායනා කරනවා. ප්‍රාතිමෝක්ෂයේ තියෙන්නේ වික්ෂුන් වහන්සේ ආරක්ෂා කළ යුතු ප්‍රධානම සිකපද 227. ඉතින් මේ 227 එක ස්වාමීන් වහන්සේ නමක් සජ්ජායනා කරන මොකද දින 14න් 15න් 15ට අනිවාර්යෙන් පොහොය කරනවා කියලා කරන්නේ මේ ශික්ෂාපද ටික සද්ධායනා කරන එකක් කර ගැනීමක් සිහිපත් කර ගැනීමක් ඒ කියන්නේ 227ක් කියන එක මතකයේ තියාගෙන ඉන්නවා කියන එකත් ලේසි වැඩක් නෙවෙයි රකින්න කෙසේ වෙතත් අප දන්නවනේ පැහැදිලිව ගන්න. ඒ ඒ සිහිපත් නැවත නැවත සිහිපත් කරේ නැත්නම් සිහියෙන් ගිලිහිලා නොගැලපෙන දෙයක් කෙරෙන්න පුළුවන්. කෙරෙන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ නිතර මසකට දෙවතාවක් හෝ පොය ගෙට රැස් වෙලා උපෝසථාගාරයට රැස් වෙලා ඒ විදිහට විනය කර්මය කරලා ප්‍රාතිමෝක්ෂයේ සත්‍යයනා කරලා Tamanට රකින්න තියෙන සිල් පද සිහි කරගන්න කියලා අවවාද කළා. අවවාදය ඊළඟට සම්හාස එතනදී තවත් සංඝයාගේ සාමග්ගිය ආරක්ෂා වීමටත් බුදුරජාණන් වහන්සේ අනුදැනුව දාලා තියෙනවා. ඊළඟට සාමාන්‍යයෙන් අද දවසේ අපි ওই විනය කර්මය කරලා අද වස් සමාදන් වෙන්නේ නැහැ. ඒක තමයි බුද්ධ නියමයේ හෙට දවසේදී විහාරාරාමේ නැත්නම් වැඩිහිටි ස්වාමී අපේ හිතමු වැඩිහිටි ස්වාමීන් වහන්සේගේ ඉඳලා ඒ විහාරස්ථානයේ වැඩ ඉන්න සියලුම උපසපන් සාමණේර සියලුම ස්වාමීන් වහන්සේලා ඒ විහාරස්ථානයේ තියෙන බෝධින් වහන්සේ ළඟට හරි නැත්නම් විහාර මන්දිරයට හරි එකතු වෙලා අර වැඩිහිටි ස්වාමීන් වහන්සේ මුලින් වස් සමාදන් වෙනවා. වැඩිහිටි ස්වාමීන් ඉස්සෙල්ලා අපි වස් සමාදන් වෙන කලින් කියමු දැන් 10 කිව් පිරිසක් ඉන්නවා කියලා දැන් වස් ආරාධනා කරන්නේ ඒ ආරාධනා කිරීමත් මතක් කළොත් හොඳයි නේද කොහොමද ඒක කරන්නේ ඔව් ඇත්තටම ස්වාමීනාක එතනදී දායක පින්නතුල්ලාටත් ලැබෙන අනගි අවස්ථාවක් මොකද මෙහි අවසාන ප්‍රතිඵලය හරීම ගාම්භීර කුසලයක් රැස් කරගන්න මඟ පෑදෙන අවස්ථාවක්. ඒක දායක පින්නතුල්ලා එදා බුදුරජාණන් වහන්සේ වැඩින්න කාලේ ඒ විදිහට විසාකා මහෝපාසිකාව අනාථ පිණ්ඩිකතුමා, බිම්බිසාර මහරජතුමා, කොසල් මහරජුරෝ මේ වගේ දායක දායකාවන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට වත් ආරාධනා කරලා තියෙනවා. එතකොට සාමණේරහන්ස දැන් මේ වැසි කාලයනේ පින්ඳ පාතේ වඩින්නත් ඕන. ඒතර තුන් සිවුර තමයි බුදුරජාණන් වහන්සේ අනුදැනවා දාලේ. දැන් මේ තුන් සිවුර ප්‍රෝගණ පින්ඳ පාතේ වඩිනකොට වැසි සමය සමහරට තෙවෙන්න පුළුවන්. ඒ නිසා දැන් භික්ෂුන් වහන්සේලා එක්තරා අවස්ථාවක මේ නිලි වස්ත්‍රව පහසු වෙච්ච අවස්ථා තියෙන මේක දැකලා විසාකා මහා උපාසිකාව බුදුරජාණන් වහන්සේට මතක් කළා මේ වස්සාන සමයේ වික්ෂුන් වහන්සේලාට මම නිරන්තරයෙන්ම වෙස්සලුවක් පූජා කරන්න කැමතියි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇත්තටම ඒ අනුදැන වදාලා. එතකොට සාමාන්‍යයෙන් එතනදී තවත් දෙයක් මතක් කරන්න ඕන. දැන් මේ මේ බුද්ධ ශාසනයේ මුලින්ම ස්වාමීන් වහන්සේ දෙහි භික්ෂු මහානකම ලැබෙනකොට නම් අපිට සිවුරු 이르දියෙම ලැබෙනවා. ඊළඟට මේ බුද්ධ ශාසනය පාවිච්චි කරේ පාංශකූල සිවුරු. පාංශකූල සිවුරු තමයි විසුණු වහන්සේලා පාවිච්චි කරේ. දවසක් ජීවක වෛද්‍යාචාර්යතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බොහොම වටිනා චීවරයක් පූජා කළා කිව්වා මේක මේ මහා සංඝරත්නයට මම පූජා කරන්න කැමතියි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අනුදැනුවා දාලා එහෙමනම් භික්ෂුන් වහන්සේලාට මේ ගෘහපතියන් විසින් දායකයන් විසින් පූජා කරන සිවුරුත් පරිභෝග කරන්න උන්වහන්සේ අනුදැනවා දාලා එහෙමනම් මුල්ම චීවරයේ පූජා කරේ ජීවක වෛද්‍යාචාර්යතුමා ඊළඟට වැසිසලුව මුලින්ම පූජා කරේ එහෙම විසාකා මහා උපාසිකාව. දැන් වැසිසලුවක් තව අපි ආරාධනාවට බාර ගන්න මේ සූදානම් කරන දායකයෙක් වුණාම මේ වැඩසටහන බලන කෙනෙක් වෙන්න පුළුවන්. අද කරන්න බැරි වෙන්න පුළුවන් ආරාධන නමුත් ලබන අවුරුද්දේ හෝ ඊළඟ අවුරුද්දේ වස් ආරාධනාව කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් අපි හඳුනන්නේ ආරාධනාවට සාමාන්‍ය සාම්ප්‍රදායික අපි ඈත කාලේ ඉඳලා කරගෙන යන ක්‍රමයටත් වැඩිය සාමාන්‍යයෙන් විනයානුකූලව පන්සලක වස් ආරාධනාවක් කරනකොට මොන වගේ දේවල්ද සූදානම් කරගත්තු වැසි සලුවක් විතරද නැත්නම් ස්වාමින් වහන්සේලගේ පරිහරණයට තවත් පූජා කළ යුතු දේවල් තියෙනවද ඒක නම් අපි දැනුවත්කමක් ඕනේ. ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් ඒ වෙනත් ද්‍රව්‍ය පූජා කරන්න ඇත්තටම දායකයන්ට අවස්ථාවක් තියෙනවා. එතනදී ඊට කලින් මම වෙසිසලුව ගැන තව වචනයක් කියන්න ඕන. මොකද අපි විනයානුකූලව දැන් මේ විනයානුකූලව මේ පින්කම කෙරුණොත් තමයි මේකේ ආනිසංස වැඩි. මේක ඇත්තටම මේ දානමය පින්කමක් නෙමෙයි. මේ කටින පින්කමේ මෙතරම් ආනිසංස ලැබෙන්නේ විනය හා සම්බන්ධ වෙන නිසා. එහෙනම් මේ පින්කම විනයානුකූලවම කෙරෙන්න ඕන. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ වැසි සලුව ගත්තාම වැසි සලුව පාවිච්චි කරලා තියෙන්නේ මේ මේ සලුව යට යටින් නැත්නම් එක කොට එක කොටසක් අරගෙන යට පැත්තට ඇඳලා ඉතුරු කොටසෙන් ඇඟ වහගන්නත් මේ වැසි සලුව පාවිච්චි කරලා තියෙනවා. හැකි විදියට. ඔව් එතකොට දැන් අපිට ඒක උදාහරණයක් ඇද්දි කිව්වොත් දැන් සාමාන්‍යයෙන් මේක විශාල සල්ුවක් වෙන්න ඕන. අද අපේ දායක පින්නතුන්ලා සාමාන්‍ය නානකඩයක් වගේ පුංචි රෙදි කෑල්ලක් වෙසි සල්ුවක් හැටියට පූජා කරනවා. ඉතින් ඇත්තට මේ විද්‍යානුකූලව තියෙන්නේ නම් අඩුම තරමේ වෙසි සල්ුවක් සුගත වියත් හයක් දික් වෙන්න ඕන. සුගත වියක් කියන එක අපි අඩි වලින් කියන අද කාලේ හොඳයි මරියන් වලින් කියන්නම් ඊළඟට සාඳ පළල ගත්තොත් සුගත වියක් දෙකමාරක්. එහෙම. එතකොට දැන් සුගත වියතක් අපි දැන් සාමාන්‍ය රියන් වඩු රියන් වලින් නැත්නම් රියන් වලින් කිව්වොත් සාමාන්‍ය මිනිස්සුගේ වියතක් කියලා ගමුකෝ. වියතක් කියන්නේ මේ වැලිමිටේ ඉඳලා මේ දිග ඇඟිල්ල දක්වා මැද ඇඟිල්ල දක්වා කොට තමයි වියත කියලා කියන්නේ. එතකොට සාන මේ වගේ මේ ඇඟිලි දෙක ලොකු ඇඟිල්ල මහපට ඇඟිල්ලයි සුළු ඇඟිල්ලයි අතරේ තියෙන නැත්නම් දැන් මෙතන දැන් ඒ ඒ ඒ ඒක නෙවෙයි සාමනක දැන් රියන් අපි දැන් රියනක් ගත්තොත් දෙන්නේ රියන. වියත නෙවෙයි අතර රියන. ඔව් ඇත්තටම රියන. ඒතර දැන් සාමාන්‍ය පුජ්‍යලිකුගේ රියන තමයි වැලිමිටේ ඉඳලා මැද ඇඟිල්ල මැද ඇඟිල්ල දක්වා මේ තියෙන ප්‍රමාණය. එහෙම. එතකොට සාමාන්‍යයෙන් ඒ වගේ රියන් දැන් මේ විනයානුකූලව ගත්තොත් නම් 18ක් දිගයි. රියන් 18ක්. රියන් 18ක් දිගයි සාමාන්‍ය ඒ පුජ්‍යලගේ හැටියට. ඊළඟට මේක රියන් 7ක් 7 මාරක් විතර පළලයි. එතකොට සාමාන්‍යයෙන් ඒකෙන් අදහස් කරන්නේ මේක ඇත්තටම දැන් වික්ෂුන් වහන්සේලා සිවුරු වස් කාලේ වහින කාලේ නිසා තමන්ගේ සිවුරු ටික ආරක්ෂා කරගන්න සිවුරු දැන් මොකද වේල ගන්න අවස්ථාවක් නෑ අද ලංකාවට වගේ නෙවෙයි ඉන්දියාවට වහින්න ගත්තාම මොර සූරණ වර්ෂාව. බුදුම දිගට වහිනවා. එහෙනම්. එතකොට ස්වාමීන් වහන්සේ ඇත්තටම සාමාන්‍ය මේ ඉන්දියාවට පුදුමාකාර වැසි වැටෙන කාලයක් තමයි මේ කාලය. එහෙනම්. ඉතින් භික්ෂුන් වහන්සේලාට සිවුරු ආරක්ෂා කරගන්නට මේ වැසි සලුව පාවිච්චි කරලා තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. මොකද වැසි සලුව එක කොටසක් ඇඳලා අනිත් කොටසෙන් පරෝගත්ත ක්‍රමයක් තමයි අටුවාවල සඳහන් වෙන්නේ. ඉතින් එහෙමනම් ඒක ඒ වගේ ප්‍රමාණයකට දික් වෙන්න ඕන. එහෙම නැති වුණොත් ඒක ඇඳලා නැවත ඒක කොටසක් පරෝගන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ අපේ හන්ද දැන් රියන් 17ක් කියලා කියන්නේ සෑහෙන දිග කොටසක් කොටසක්. ඒ අපි හඳුර අදහස් කරන්නේ දැන් අඳලිය විදිහටත් පාවිච්චි කරලා ඒ ඒ අවශේෂලුව සිවුරක් විදිහටත් අඳින්න පුළුවන් විදිහට ඒ කාලේ යම් කාලයක පාවිච්චි කරන්න පුළුවන් කියන ප්‍රමාණයද? පැහැදිලිවම සාහස අපිට හිතන්න තියෙන්නේ එහෙම මොකද මෙච්චර දිග රෙද්දක් නැත්නම් මෙච්චර දෙයක් බුදුරජාණන් වහන්සේ අනුදැනව දාරන්නේ නැහැ. එතකොට දැන් අපිට මේකේ කියන්නේ දැන් මේකේ අපිට අවම ගන්න පුළුවන්. එහෙම. යම් කෙනෙකුට දැන් උස කුජ්ජලෝ ඉන්න උස ස්වාමීන් වහන්සේලා ඉන්න මිටි මේ ස්වාමීන් වහන්සේලා ඉන්න උස නැති ස්වාමීන් වහන්සේලා ඒ උන්වහන්සේලාගේ හැටියට මේක අඩු කරගන්න පුළුවන්. නමුත් මේකේ තියෙන ප්‍රමාණය තමයි මේ සඳහන් වන්නේ විනය පිටකේ මෙන්න මේ වගේ දිග රෙද්දක් වෙන්න ඕන. මොකද මේක මේ නානකඩයක් වගේ නෑ. එහෙමනම් ඒකේ ප්‍රයෝජනයකුත් නෑ නේ සම්හාත නානකඩයක් වගේ දෙයක් දීලා විසාකාව දැන් සිවුරු පෙමෙනවට බලාපොරොත්තු වුණේම අපේ හන්දරනේ භික්ෂුන් වහන්සේලා නිර්වස්ත්‍රව ජල ස්නානය කරන දැකලා මේ ඒ අපහසුතාවය ඇති නොවි උන්වහන්සේලාට ජන ස්නානය කරන්න අවශ්‍ය නාන කඩයක ප්‍රමාණයක් කියලා හිතන්න බැරිද මුළු සියලු සර්වාංගයෙන් වසාගත යුතු නැහැනේ නාන වේලාවට ඔව් සාමාන්‍යයෙන් ඒක තමයි දැන් මෙතන විනය පිටක යනවා ගත්තාම නම් ওই විදිහට තමයි සඳහන් මම මේ ඇත්තටම මේ විනය පිටකයේ පැහැදිලිවම අට කතාවෙත් පෙළෙත් මේක හොඳටම සඳහන් වෙනවා මේකේ දිග. ඉතින් ඒ අනුව කල්පනා කරලා බලපුවාම ඉතින් අපිට හිතා ගන්න තියෙන්නේ මේක ඇඟට සුඛත් වියතකෝ කියන එක අටුවාවේ තමයි මෙන්න මෙච්චර දිගයි කියලා සඳහන් කරලා සඳහන් වෙන්නේ. ඇත්තටම සුගත විත කියලා කියන්නේ සාමාන්‍ය පුරු මධ්‍යම වයස පුජ්‍යලේකුගේ යම් තුනක් තමයි එක සුගත වේතක් කියලා කියන්නේ. එහෙනම්. එතකොට ඒ විදිහේ ගණන් හදලා බලනකොට සාන්නත් යම් 18ක් එනවා. එහෙනම්. ඉතින් ඒ වගේ ප්‍රමාණයක්. එහෙනම්. ඉතින් අපිට දැන් ඒක එසේ වෙතත් දිග පළල ගැන අපිට යම් කිසි අදහස් තියෙන්න පුළුවන්. හැබැයි අපි වස්න ආරාධනා කරන ස්වාමින් වහන්සේට මේ වැසි සලෝ පූජා කරන්නේ. ඒතර උන්වහන්සේට අපි හඳුරු කියපු පැහැදිලි කරපු විදිහට උන්වහන්සේට පහසුවෙන් ප්‍රයෝජනීයට ගත හැකි ප්‍රමාණයේ රැද්දක් කියලා කිව්වොත් ඒක ඇත්තටම සංස දැන් ඒ විදිහට අපි හිතමු දැන් සිවුරක් කරගන්න පුළුවන් ලොකු රෙද්දක් අපි කියමුදම පූජා කරා කියලා. ඒ ඇත්තටම දැන් ඒ වැසිසලුවක් විදිහට අපි පාවිච්චි කරනවා. ඒක වැසිසලුවක් විදිහට පාවිච්චි කරනවා. ඇත්තට දැන් අපිට දැන් ඒ වගේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ අපිට එහෙම මේ අද කාලේ වෙනකොට කාලේ වෙනකොට එහෙම අවශ්‍යතාවයක් නැහැ. නමුත් සමහරවිට අර වගේද විනයානුකූලව මම නම් හිතන්නේ එහෙමයි. ඒ වගේ රෙද්දක් පූජා කිරීම තුළින් ඒ කවදාවත් අපත යන්නේ ඉතින් වස්තුම් ඒ හාර මාසයේ අදිස්ථාන කළා ඊළඟට ඒකේ සිවුරක් කපා ගන්න බික්ෂුන් වහන්සේට හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම හිතන්නත් අපට පුළුවන්. ඉතින් කෙසේ වෙතත් දැන් ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නේදී අද කාලේ හැටියට ආරාධනා විදි අපි හඳුරන්නේ වෙසි සලුවක් පූජා කරනවා. ඊළඟට ඊළඟට සංඝාතිත අමතරව දැන් ඇත්තටම අපේ චාරිත්‍ර අනුව දැහැත් ගොටුවක් නැත්නම් අපි දැහැත් වත්තියක් සකස් කරලා ඊළඟට ඒ ස්වාමීන් වහන්සේට වෙස්සසලුව ඒ ඒ මත තියලා පූජා කරනවා. ඒක අමතරව ස්වාමීන් වහන්සේ දැන් මේ වස්සාන කාලයට ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය කරන ද්‍රව්‍ය තියෙන අද කාලේ හැටියට නම් සේනාසනයක් ගත්තාම අවශ්‍ය වෙන කොස්සේ ඉඳලේ ඉඳලා ඇත්තටම දායකයන්ට පූජා කරන්න අවස්ථාව තියෙනවා. මොකද ඒ වස් කාලේ දායකව ආරාධනා කරන්නේ අපේ සත්‍ය ප්‍රමාණය අපි ඔබ වහන්සේලාට මේ වස්ථාන කාලේ උපස්ථාන කරනවා. ඉතින් අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ ස්ථානයේ වස්ථාන ශික්ෂාපදය ආරක්ෂා කරමින් ප්‍රතිපත්ති පුරණ සේක්වා කියන ආරාධනා කරන්නේ. එතකොට ආරාධනා කරන්නේම ප්‍රතිපත්ති පූර්ණේ කරන ඔබ වහන්සේලාද ඔබ වහන්සේලගේ අධ්‍යාත්මික ජීවිතය නගා සිටුවා ගන්නා ගමනේ අපටද මේ ඒ සඳහා මඟ පෙන්වන්න කියන ආරාධනාව ඒ තුල තියෙනව නේද? පැහැදිලිවම සාමනාස. මොකද ඒ කාලය තුල දැන් දායකයෝ දැන් මම දන්නවා සමහර ඔය කටින පින්කම් කරන අය මේ තුන් මාසෙම අටසිල් සමාදන් වෙනවා. ඊළඟට වෙනදට වඩා හොඳට තමන්ගේ ගෙදර නිවෙස්වල මේ සම්බුද්ධ පූජා පවත්වනවා භාවනා කරනවා ඒ කාලේ ඒ දායකයත් ඒ පින්වතත් ඒ පින්වතියත් පුදුම විදිහට කුසල් රැස් කරගන්න කාලයක්. එහෙමයි. ඉතින් ඇත්තටම ගිහි පැවිදි කියන මේ සම්බන්ධය එකතු වෙන උතුම් අවස්ථාවක් තමයි මේ වස්සාන සමය. එහෙමයි. දැන් ගිහි භවතෙකුට පුළුවන් වෙනදාට වැඩිය බුද්ධ වන්දනාව වුණා. බුද්ධ වන්දනාවට කරන කාල කැපකිරීම වුණත් වෙනකට වැඩිය වැඩි කරලා කරන්න පුළුවන් කරන්න පුළුවන් පැහැදිලිවම සාම බුදුරජාණන් වහන්සේ තමන්ගේ නිවසේ වැඩ ඉන්නවා කියන හැඟීම ජීවමාන සංඥා උපදවාගෙන බුද්ධ උපස්ථානය කරන්න හැකියාව තියෙනවා නේද? හැකියාව තියෙනවා පැහැදිලිවම. එහෙමයි. එතකොට අපි හඳුරු සිහිපත් කරගෙන තාම මේ සාමණේර භික්ෂුන් වහන්සේලාටද කොහොමද මේක උන්වහන්සේලාට ආරාධනා කරනවද ඒ ගමමේම නැත්නම් පොදු උපසම්පදා භික්ෂුන් වහන්සේට විතරද ආරාධනා කරන්නේ නෑ ස්වාමීන් වහන්සේ ඇත්තටම සාමණේර කියන්නේ ඇත්තටම සාමණේර සීලය කියන්නේ ලිංගිපාස සීලයක් නෙවෙයිනේ එතකොට ඇත්තටම උන්වහන්සේ සියල්ල අපහැර දාලා සසුන්ගත වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් එතකොට උන්වහන්සේටත් අනිවාර්යම දායකව ආරාධනා කළ යුතුයි ඒ සාමණේර ස්වාමීන් වහන්සේලාත් ඒකාන්තයෙන්ම වස් සමාදන් විය යුතුයි. මෙතන තියෙන අර විනයානුකූලව පවාරණේලා විසින් ආරක්ෂා කළ යුතු විනය ශික්ෂාපදයක් වස්තාන සම්බන්ධයෙන් නැහැ නේද? ඇත්තට දැන් ඇත්තට එහෙම ශික්ෂාපදයක් නැතුණාට උන්වහන්සේලාත් අර සාම්ප්‍රදායික සාම්ප්‍රදායිකව මොකද උන්වහන්සේලා උපසම්පදා නොවුනට ඒ කළ යුතු කාර්ය ප්‍රයෝජනවත් නිසා උන්වහන්සේලා වස් සමාදන් වල වස් ආරක්ෂා කිරීම කිසිම ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ. ඇත්තටම කළ යුතු දෙයක් ස්වාමීන් වහන්සේ. එතකොට අපි හඳුනන මේ දැන් වස් සමාදන් වෙනවා කියලා දැන් කුටියක් හදලා දීලා එහෙම නැත්නම් පන්සලක ඉමස්මින් විහාරේ මන්තේ මාසං වසං උපේමි දවසං උපේමි කියන වාක්‍යය කියලා හාමුදුරුවෝ ඒ වස් සමාදන් වීම සිද්ධ කරන දායකයන්ගේ ආරාධනාවක් ඇතුව හෝ නැතිව ඊට පස්සේ ඒ වස් සමාදන් වෙච්ච හාමුදුරුවෝ මොන වගේ දේවල්ද ආරක්ෂා කරන්න ඕන අපි හම් කොහොමද වස් රකින්නේ වස් කැඩෙන්නේ කොහොමද කියන එකත් අපි අවධානය යොමු කරන්න අපි අහලා තියෙනවා අපේ හාමුදුරනේ දැන් උපසම්පදා හාමුදුරුවෝ වස්තුන් මාසයේම හොඳට වස් රැක්කේ නැති වුණොත් ඒ වස් සමාදන් වෙච්ච එක හාමුදුරු කෙනෙක් නම් ඉන්නේ පන්සලේ. ඒ හාමුදුරුගේ අතින් වස් කැඩුණොත් දායකයාට කටින පින්කමක් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඒ දායකයාගේ වස් වදිනවා හාමුදුරුවන්ට. <laughs> එතකොට අපි හංගන්නේ කොහොමද මේ ඒ වාගේ දෝෂවලට ලක් නොවි හාමුදුරු කෙනෙක් වස් රකින්නේ? ඇත්තරම ස්වාමීන් වහන්සේ දැන් වස්සාන කාලය ගත කරන් කරනකොට වස්සාන ශික්ෂාපදයේ තමයි ඒ දැන් ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට අපි වස්සමාදන් වන්නේ ඉමස්මින් විහාරේ ඉමන්තේ මාතං වස්සං උපේමි ඉදවස්සං උපේමි මම මේ විහාරේ මෙතුන් මාසේ වස්සමාදන් වෙලා වාසය කරනවා. එතකොට මේ කාලය තුල ස්වාමීන් වහන්සේ ආරාධනාවක් ලැබුණත් යම් කිසි අත්‍යවශ්‍ය දෙයකට ධර්ම දේශනාවකට හරි යම් කිසි සාසනික වැඩකට ආරාධනාවක් ලැබුණොත් ඒ ස්වාමීන් වහන්සේ විහාරයෙන් එළියට වැඩම කරන්න කලින් අදිස්ථාන කරගන්න ඕන මට කරදරයක් නොවුනොත් මම දින 7කට කලින් දින 6ක් ඇත්තටම රාත්‍රී 6යි පිට ගත කරන්න පුළුවන්. හත් වෙනි අරුණ අනිවාර්යෙන්ම නක් ගන්න ඕනේ ඒ වස්සසුම තැනම. ඉතින් මට මම අදිස්ථාන කරගෙන යන්න ඕනේ මම ඒකාන්තයෙන්ම කරදරයක් නොවුනොත් මම ඉතා ඉක්මනින් දින 6කට කලින් මේ ස්ථානයට වැඩම කරනවා කියන අදිස්ථාන කරන තමයි එළියට උනාගේ වැඩම කරන්නේ. ඒකයි වුණොත් කරදරයක් වුණොත් ඉතින් කරන්න දෙයක් නැහැ. කැඩෙනව දවස්. වත් කැඩෙනවා. එහෙනම් අදිස්ථාන කරගෙන ගියාට හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. දින 7 කන්නට පස්සේ සංග වත් කැඩෙනවා. උදාහරණ දින 7 හරියට ඒ අරුණ අරුණ කොම්බ නැගෙනවා. ඒක තමයි දැන් මෙහෙමයි. එතකොට ඒක තමයි අර දැන් සේනාසනවල ඔය අයන් අස්සාන කාලෝ කියලා ගහලා තියෙන මේ දායකයන්ට පේන්නත් නෙවෙයි විශේෂයෙන්ම වික්ෂුන් වහන්සේ නමක් එළියට යනකොට උන්වහන්සේ අදිස්ථාන කරගත්තේ නැත්නම් අපි දැන් හිතමු දැන් අපේ ස්වාමීන් වහන්සේ අපි හිතමු දැන් අලව්වේ සේනාසනේ. එහෙනම් මේ සේනාසනේ අපි වස් සමාදන් වෙන්න කලින් සංඝයා සම්මත කරගන්නෝ ඉස්සරහ ගේට්ටුව මම දැක්ක ලස්සන ගේට්ටුවක් තියෙනවා. ඉතින් ගේට්ටුව තමයි ගේට්ටුව තමයි අදිස්ථාන කරගන්න ස්ථාන. එතනින් එහාට භික්ෂුන් වහන්සේ වැඩම කරොත් වස් කැඩෙනවා. එහෙමනම් අදිස්ථාන කරගෙනම උන්වහන්සේ එන්න ඕනේ. ඒකයි අර බිතුන් වහන්සේට පේන්න අර අකුරෙන් ගහලා තියෙන අයන් වස්සාන කාලය. ඒතර උන්වහන්සේ දන්නවා මේ වස්සාන කාලයයි. ඒක බොහොම මේ කාලේ බොහොම සිහියෙන් කටයුතු කරන කාලයක්. එතකොට සාමනාද දැන් අර සත්තහකරණය කියලා කියන්නේ ඒකයි. එතකොට දැන් උන්වහන්සේ දින 7කට කලින් එනවා කියන අදිස්ථාණයෙන් තමයි යන්නේ. එතකොට දැන් ඒකෙම දින 7ක් නෙවෙයි අපි ඇත්තටම ගන්න ඕනේ දින 6ක්. එහෙම. මොකද මේ දින 6 කියන්නේ අපෙන් දැන් අද අපි අද දවසේ වස් සමාදන් වෙච්ච තැනින් පිටත්ව ගියා නම් අද රාත්‍රිය යනවා. අද අරුණ නැගීම. එහෙමයි. ඒකද අද අද අපි රාත්‍රියේ ගියා නම් හවස් කාලේ ගියා නම් හෙට තමයි ගැනෙන්නේ. එහෙමයි. හෙට උදේ අරුණ නැගනකොට එක දවසයි. මේ විදිහට දින 6ක් අරුණ නැගන්න පුළුවන් පිටින්ද පිටතැනක. හැබැයි 7 වෙනි දවසේදී අරුණ නැගන්නට ඕන ඒකාන්තයෙන් තමන් වස්සසපු ස්ථානෙ. ඒතකොට දැන් අදිෂ්ඨාන කරගෙන යන්න බැරි වුණා නම් අරුණ නැගෙන්න කලින් ආපහු එදාම එන්න ඕන. පැහැදිලිවම සංස එදාම එන්නට ඕන. බොහෝ දුරට දැන් සමහර සම්මත තියෙන එක ඒක සමහර තැන්වල මම දැකලා තියෙනවා එහෙම කියනවා. ඉතින් ඒක සමහර අවස්ථාවල එහෙම අදිෂ්ඨාන කරගන්න බැරි වුණත් පස් කරන අවස්ථා තියෙනවා කියන සමහරුන්ගේ මතයක් තියෙනවා. හැබැයි විනයානුකූලව නම් තියෙන්නේ දා ඒ අරුණ අදිස්ථාන කරගන්න බැරි වුණොත් එදාම ඒ අරුණ නංගන්න කලින් උන්වහන්සේ ඒ ස්ථානට වැඩම කරොත් වස් කැඩෙන්නේ නැහැ. ඊළඟට සාමාන්‍ය දවසකට අපි අපේ හඳුරන්නේ මේ දවස් 6 7ක් යනවා නෙවෙයි. එදා දවසේ අපි හිතමු දානෙකට, පාන් සුබුලකට, ඉරිතකට වස් කාලයේදී අන්සලින් පිටට යනවනේ ඒ හැම අවස්ථාවකදීම අදිස්ථාන කරන්න ඕනේ. නෑ අදිස්ථාන නෑ සානස දැන් ඇත්තටම දැන් බොහෝ ස්වාමීන් වහන්සේලා එහෙම මොකද දැන් අදිස්ථාන කරගෙන ගියොත් එතන තියෙන පොඩි ගැටලුවක් විසුණු වහන්සේලා මොකටද අපි හිතමු හැම අවස්ථාවකම අදිස්ථාන කරගෙන එළියට යනවා. ගියොත් උන්වහන්සේට නැවත වතාවක් එළියට ගිහිල්ලා නෑ ස්ථානට වැඩම කරලා ආපහු එදාම අදිස්ථාන කරගෙන ආපහු එළියට යන්න බෑ. මොකද ඒක අදිස්ථාන එක දවසට දවසට තියෙන්නේ. තියෙන්නේ. ඒකෝට එහෙම අපි අර හැම සාමාන්‍ය දෙයකට අදිස්ථාන කරන්න ගියොත් අර අවස්ථාවක් ආවොත් අදිස්ථාන කරගන්න අවස්ථාවක් නැති වෙලා යනවා. ඊළඟට සංඝදස දැන් මේ මේ වස්සාන කාලයේ ආරාධනාවක් ඇතුවම තමයි අත්‍යවශ්‍ය දෙයකටම යන්න ඕන. හැබැයි ආරාධනාවක් නැතුවත් හත් දෙනෙක් වෙනුවෙන් භික්ෂුන් වහන්සේට එළියට යන්න පුළුවන්. ඒ තමයි දැන් මහා සංඝයාගේ ප්‍රශ්නයක් මොකක් හරි දෙයක් වුණොත් සංඝයා වෙනුවෙන් ඊළඟට භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා වෙනුවෙන් සික්කමානා කියන්නේ උපසම්පදා වෙන්න බලාගෙන ඉන්නේ ළඟට සාමණේර විත්ව සාමණේරිය ළඟට අම්මා තාත්තා. මේ අයට කරදරයක් විපත්තියක් වුණොත් ආරාධනාවක් ඇතුව හරි නැතුව හරි වික්ෂුන් වහන්සේට වැඩම කරන්න පුළුවන්. ඒතර වෙනත් ඒ පිටසට අයිති නොවන කෙනෙකුගේ ආරාධනාවක් තිබ්බොත් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒකෙදි සම්මාන්ත දැන් අටුවාවේ පැහැදිලි කරනවා. ඉතින් ආරාධනාවක් ලැබෙන්නම ඕන. හැබැයි ආරාධනාව අත්‍යවශ්‍ය දෙයක් වුණොත් සානුකම්පිත වැඩම කළා එන්නේ දානයකට පිරිතකට වගේ ආරාධනාවක් ලැබුණා දැන් අපි දැන් ඇත්තටම සා දානයක් ගත්තාම දැන් අපිට ඒක අත්‍යවශ්‍ය දෙයක් නොවුනට ඒ අයට ගොඩක් ඒක අත්‍යවශ්‍ය දෙයක්. එහෙමයි. ඉතින් ඒ අනුව කල්පනා කරනකොට ඒවත් දායක පැත්තෙන් කල්පනා කරලා ඒක සානුකම්පිතව ඒ වගේ දෙයකට වැඩම කරන්න අවස්ථාවක් තියෙනවා. අවස්ථාවක් තියෙනවා. ඒක අනිතික ශාසනික සේවාවක්. ශාසනික දෙයක් ඇත්තටම සාම. එහෙමයි. ඒතර දැන් මේ විදිහට වස් සමාදන් වෙලා සත්‍යාහකරණීය අදිෂ්ඨානය කරගෙන ඒ කියන්නේ දවස් අපකට කලින් මම නැවත වස්වසුදු දැනට වැඩම කරනවා කියන හැඟීමෙන් තමයි උන්වහන්සේ කටයුතු කරන්නේ. ඒතකොට ඒ කාල සීමාවේ අනිවාර්යයෙන්ම මේ වස් කාල සීමාවේ සතිය සති සම්පජඤ්ඤය කියන එක ඊටාම වැදගත් කාරණාවක් බවට පත් වෙනවා. එතකොට අපි හාඳුරන්නේ මේ වස් සමාදන් වෙලා ඉන්න වස් තුන් මාසයේදී විශේෂ පිළිවෙතක් තියනවද පන්සලේ ඉන්න අනිත් දවස්වලට වැඩිය? එහෙම අවශ්‍යද? නැත්නම් සාමාන්‍ය වෙනදා වැඩේ හිටියේ තාලෙට පන්සලේ ඉන්න පුළුවන්ද? කොහොමද හාමුදුරු කෙනෙක්? නෑ ඇත්තටම සාමාන්‍යව දැන් මේ වසාන කාලයේ වෙනදා ඉන්නවට වඩා විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා වුණත් දැන් අපි වස් සමාදන් වෙනකොට අපේ ස්ථානවල දැන් අපි කාලයක් වස් සමාදන් වෙලා තියෙනවා. වස් සමාදන් වෙන හැම අවස්ථාවකම අපි අධ්‍යක්ෂයෙන් දන්නවා අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේට අපිට කියනවා මේ වස්ථාන කාලේ දැන් අපි පැවිදි වෙච්ච ගල්දුව ආරණ්‍ය සේනාසනේ ගත්තාම අපි දැන් දිගටම අනිත් කාලවල වල පොත් පාඩම් නැත්නම් ඒ පොත්වලට ගියා නම් අධ්‍යාපන කටයුතු නියුණා නම් වස් කාලේ සම්පූර්ණ නවත්තනවා නවත්තලා සම්පූර්ණ භාවනාවට ඒ කාලේ නම් ඒ තුන් මාසෙ මෙදෙන භාවනාවට. දැන් බුරුම රටේ ගත්තත් මේ වස්සාන සමයේ විශේෂයෙන් භාවනා කරනවා. එතකොට දැන් භික්ෂුන් වහන්සේලාට දැන් වසමාදන් වෙන තැනදී අදිෂ්ඨාන කරන අපි අන්තණයෙන් උනත් භික්ෂුන් වහන්සේලා අදිෂ්ඨාන කරගන්න මම මේ කාලය තුල හොඳට භාවනා කරනවා. දැන් සමහර ස්වාමීන් වහන්සේලා මම දන්නවා පුජ්‍යලිකෝම් වෙන මුකුත් කරන්නේ නැතුව සම්පූර්ණ ත්‍රිපිටකේ කියවනවා. ඒකත් ලොකු දෙයක්. එහෙමයි. බොහොම හොඳ ප්‍රවේශයක් ගත්තේ අපි හන්දන් භාවනා කරනවා. බොහොම ධර්ම අධ්‍යයනය කරන ඒ වගේ වැඩ කරනවා. දැන් සාමාන්‍යයෙන් පන්සලක ගත්තොත් මහත් භාවනා මධ්‍යස්ථානයක් වෙන්නත් පුළුවන්. වස් කාලේ නෙවෙයිද මේ වෙනදටත් වැඩි පින්කම් එහෙම යොදා ගන්න යන්නේ ධර්ම දේශනා පින්කම් ළඟට බෝධි පූජාද එක එක જાති පූජා ඒතොර මේ සමහර වෙලාවට නිකන් වස් නොවන කාලේ ආමුදුරු විවේකයෙන් හිටියා වස් කාලේ ජනතාවත් එක්ක ගැටෙන ස්වභාවයන් වැඩි මොහොම ආක මේ මේ ඒ ජනතාව අතර යම් යම් තරඟකාරී ස්වභාවයන් ඇති වෙනවා සිතමනාපකම් ඇති වෙනවා මිනිස්සුත් එක්ක ගැටෙන ස්වභාවය වැඩි එතකොට ඒක කොහොමද අපි කලමනාකරණය කරගන්නේ ඔව් ඇත්තටම ස්වාමීන් අද අපි ගත්තාම දැන් ඒ වගේ ස්වාමීන් වහන්සේ කියන කතාව 100ට 100ක්ම හරි මොකද වස්සාන කාලය තමයි දැන් අද මේකින් කාලානුරූපව වෙනස් වෙනවනේ ඒ වෙනස් වීමත් එක්ක බොහෝ දෙනා මේ වස් අවසාන පින්කම, කටින පින්කම, මහා ආනිසංස ගෙනදෙන පින්කමක් නිසා බොහෝ දෙනා ඒක කලබලකාරී පරිසරයක් නිර්මාණය වෙනවා. ඒක සම්හාර දැන් අපිට සම්බන්ධයෙන් ගත්තත් අපි හන්නේ මේ අනිත් දවස්වලට වැඩිය වැඩියෙන් බණවලට ආරාධනා එන්නේ තොස්කා. ඔව් දැන් ඒකට හේතුව දැන් ඇත්තටම මේ විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා සංවිධානය කරනවා. ඉතින් මේ සතිපතා, මාත්පතා, මේ ධර්ම දේශනා, පින්කම්. ඉතින් සම්හන්සලා එතනදී කල්පනා කරන්නේ ආරාධනා කරන දායකයා දයාට එක් විශේෂ අවස්ථාවක් නේ. එයා හිතනවා දැන් මම මේ වස් ආරාධනා කරා නම් මොනවා හරි දැනෙන්න පින්කම් ටිකක් කරන්න ඕන. ඒකට ඒ සඳහා විසුන් වහන්සේ නිශ්ශබ්ද වුණොත් එතන බොහෝ දෙනෙකුට ගමක් ගමක් නම් ඒ ප්‍රදේශයේ අයට ඒක ඇත්තටම ඒක සුදුසු දෙයක් නෙවෙයි. ඒ නිසා දැන් ඇත්තටම ස්වාමීන් වහන්සේලාට සිද්ධ වෙනවා ඒ වගේ පින්කම් සංවිධානය කරන්න. ඒක වරදක් වෙනවා කියලා කියන්න බෑ. නමුත් වික්ෂුන් වහන්සේගේ පැත්තෙන් උන්වහන්සේ දැනගන්න ඕන මොන දේවල් කරත් අර වස්සාන කාලේ කාලය හොඳට කළමනාකරණය කරගෙන අර වගේ රාමේශ වාසයෙන් මේ පින්කම් වලටත් අනිත් අයට අනුග්‍රහ කරමින් තමන්ගේ කාලය හොඳට කළමනාකරණය කරගෙන ඉතින් ඇත්තටම ඔය කොච්චර වුණත් ස්වාමීන් වහන්සේ අපිට හිතුවොත් අපිට කාලය හොඳට වෙන් කරගන්න පුළුවන්. අපි හඳ අර බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමක් තියෙනවනේ ගිහේන මුප කරුන්තානං නිච්ච මාමිෂ දානතෝ කරෝත ධම්ම දානේන තේ සම්පච්චුක්කා නිරන්තරයෙන්ම ආමිෂ දානෙන් උපකාර කරන්නා වූ ගිහියන්ට වස් කාලයේ දුණා අනික් කාලයේ දුණා ධර්ම දාණයෙන් ප්‍රතිපකාර කරන්න කියලා. එතකොට දැන් මේ කාල සීමාවේදී අපි හඳන ස්වාමීන් වහන්සේලා මේ වෙහෙසෙන්නේ මහන්සි වෙන්නේ දායකයන්ගේ පැත්තෙනුත් ඒ ඒ අයට ප්‍රතිපකාරයක් කරන්න. පැහැදිලිවම. අර අපි අඳුර කිව්වා ප්‍රකාශ කළා වගේම ස්වාමින් වහන්සේත් සිහිය නුවණ භාවිතා කරලා තමන්ගේ විවේකයක් හොඳින් හදාගන්න ගමනේ සතිපතා හෝ ඒ වාගේ පින්කම් සංවිධානය කරමින් සදහවත් දායකයන්ගේද ශ්‍රද්ධාව වැඩි දියුණු වෙන විදිහට එහෙම සිදු කරන්න වග බලා ගැනීම ඇත්තටම ඉතාම වැදගත් වෙනවා මොකද එතකොට දැන් ඒ කාලය තුල දැන් අපි පින්කමක් සංවිධානය කරනවා කියලා කියන්නේ සංස වටිනා දෙයක් නේ. ඇත්තටම ඒතරදි සිහිය නුවණ තියෙනවා නම් ඇත්තටම අපිට බොහෝ කුසල රැස් කරගන්න පුළුවන්. හැබැයි ඒකනේ මේ පින්කමක් සංවිධානය කරනවා කියන්නේ එක්ක පැති පාරමිතා පිරීමක් වගේ වැඩක් නේද අපි අන්තරනේ. ඔව් පැහැදිලිව මිනිස්සු එකතු කරගෙන වැඩ කරන්න ගියාම දැන් කොහොමද ඉතින් පූජාව කියනකොට එතන දාන පාරමිතා එනවා. එතන කාන්ති පාරමිතාව සෑහෙන පුරුදු කරන්න වෙනවා නේද අපි අහන්නේ. පැහැදිලිවම සංවිධානයෙන් කමක් සංවිධානය කරනවා කියන්නේ සුළුපට දෙයක් නෙවෙයි අපි සංවිධානය කරලා පින්කමක් පුදුම විදිහට කරලා සාහනට අපේ දැන් පින්කමක් හොඳට කරන කෙනා ඒක ස්වාමීන් වහන්සේ බලන්නේ තාම ලස්සන තමන් අදහස් කරන විදිහටම කරන්නනේ. එහෙම. නමුත් ඔය පින්කම් කිරීමේදී ඇත්තටම ස්වාමීන් වහන්සේ කිව්වාගේ පුදුම ඉවසීමක්. ඒ වගේම පුදුම අදිෂ්ඨානයක්. ඒ වගේම හොඳ උපේක්ෂාවක්. උපේක්ෂාවක්. අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද අපි මාස ගණන් සංවිධානය කරපු එක අන්තිම අවස්ථාවේ කෙනෙක් ඇවිල්ලා ඒක සම්පූර්ණ අනිත් පැත්ත දාන්න පුළුවන්. හරවන්න පුළුවන්. ඒකට ඕන විදිහට හරවන්න පුළුවන්. ඒකට ඒ වගේ අවස්ථාවල ඒ පින්කමට ඕන විදිහට පින්කමට යන්න දීලා අපේ හිත රැකගෙන අපි ඉන්නවා නම් ඇත්තට මේක ලොකු පාරමිතාවක් තමයි. එහෙමයි. එතකොට අපි හන්නේ දැන් ඒ වාගේ අවස්ථාවලදී දැන් ඉවසීමේ ගුණය කියන මේ අනිත් අනිත් පාරමී ගුණ දායකයන් තුල සම්පූර්ණ කරගන්න පුළුවන්. දැන් වස්තුම් මාසය කියලා කියන්නේම දැන් ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ කටින දාණය මේ දාන පාරමිතාව සම්පූර්ණ වීමක් කියන එක විතරනේ. හැබැයි වස්තුන් මාසයේ නිසිලසින් කල්මනාකරණය කියන කටයුතු කළොත් අපේ හැන්නේ දායකයාට දසපාරමිතාවම සම්පූර්ණ කරගන්න අවස්ථාවක් ලැබෙනවා ඒ තුළ නේද? පැහැදිලිවම සංකේතයක් කරනවා. මොකද සංඝයාගේ ඇසුරේ ඉඳගෙන ඊළඟට නිතරම විහාරස්ථාන නිතර දෙවේලේ එමින් ඊළඟට සංඝයාගේ සුව දුක් විචාරමින් ඉතින් ඒ අනුව බලනකොට සාමණේරහන්ස මේ සීලවන්ත සාමණේරහන්සේ නමක්ගේ ඇසුරේ ඉන්නවා කියලා කියන්නේ ගිහි පින්නතෙකුට ලැබෙන ලොකු වාසනාවක් භාග්යක්. ඒ කාලේ දායක පින්නතුන්ලාට සාමණේරහන්ස මතක් කරන විදිහට දසපාරමිතා වගේම ඇත්තටම යම් තාක් මට්ටමකට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීමක්. ඒකාංශුමාවේ දෙවෙනිදාට වැඩිය ඔබට පුළුවන්කම තියෙනවා නම් ශ්‍රද්ධාවෙන් දිනු වෙන්න, ඒ වගේම ධර්මඥානයෙන් දිනු වෙන්න අපි හැමෝටම සිහිපත් කළා වගේ අට සිල් හෝ ආදිවස්තුමක සීලය හෝ සමාන අර්ධම තරමේ පන්සිල් කඩ කරන්නේ නැතුව සීලෙන් පෝසත් වෙලා ඉන්න වෙනදාට වැඩිය දාන ගුණය පුරුදු කරන්න අපට හැකියාව තියෙනවා නම් සැබවින්ම මේ පින් පිරෙන කාල සීමාවක් හැටියට නිවස් කාලේ හඳුන්ව ගන්න පුළුවන්. අපි හන්නේ මේ විදිහට බොහොම ගිහි පැවිදි දෙපක්ෂයෙන්ම හොඳට වස් ආරක්ෂා කරගෙන ඒ කාලේ තමන්ගේ ಗುಣ නුවණ පෝෂණය කරගෙන ඉඳලා වස් කඩාගන්නේ නැතු ඊට පස්සේ වස් පවාරණය කරනවා කියලා එකක් කරනවා. මොකද අපි හන්නේ මේ වස් පවාරණය කරනවා කියන්නේ. ඇත්තටම ස්වාමීන් වස් පවාරණය දැන් අපි අර මුලින් කිව්වනේ පොහොය විනය කර්මය කරලා තමයි අපි වස් සමාදන් වෙන්නේ. එහෙමයි. හැබැයි ස්වාමීන් වහන්සේ පොය විනය කර්මය නොකරන අවුරුද්දේම එකම අවස්ථාව තමයි වත් පවාරණ අවස්ථාව. එදාට අර ශික්ෂාපද ටික සද්ධායනා කරන්නේ නමුත් පවාරණ විනය කර්මය සංගයකට වෙලා සිද්ධ කරනවා. මේ පවාරණය කියලා කිව්වහම කෙනෙකුට හිතෙනවා නම් ප්‍රතික්ෂේප කිරීමක් වගේ. දැන් අපි සීල් පවාරණය කරනවා, ඒක අයින් කරනවා. එහෙමයි. ඒ වගේ දෙයක් නළුවට යන්නේ. එහෙමයි. දැන් පොයේ දවසට සීල් සමාදන් උදේට සමාදන් වෙලා හවසට පවාරණය. පවාරණය කරනවා. සීල අයින් කළා දානවා. අයින් කළා දානවා. නමුත් මෙතන කියන්නේ සාමාන්‍යයෙන් ඒ පවා එහෙම පවාරණයක් නෙවෙයි. මෙතන කියන්නේ පැවරීමක්. ආරාධනාවක් කරනවා. මොකද්ද? දැන් වස් පවාරණය කරන වාක්‍ය ගත්තාම අපට හොඳට පැහැදිලි වෙනවා. දිත්තේනවා සුකේනවා පරිසුතේනවා පරිසංකායවා වදන්තු මං ආයතන. එතකොට කියන්නේ මේ වස් කාලය තුල ස්වාමීන් වහන්සේ. හැබැයි ඒක සම්මත ඒක මතක් කරන්න කලින් හැබැයි හේතුපාදක වෙච්ච කාරණේ තාම කෙටියෙන් මතක් කරොත් භික්ෂුන් වහන්සේලා පිරිසක් සවැත්නවර වස් ඇසුවා සේනාසනයක. වස් ඇසලා දැන් මේ භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වෙන දවසේ අදිෂ්ඨානයක් කරා ඔක්කොම එකතු වෙලා අපි මේ වස් කාලේ අපේ සමගිය ආරක්ෂාවෙන් අපි කතා නොකරමු. එහෙනම් මොකද දැන් කතා කරන්න ගියාම නේ ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේලා තීරණයක් ගත්තා අපි කතා නොකරෙමු. ඕනොන්ට යුතුයකම් යතු ගන්න තියෙන තැන් හැමදීම ආදී අපි කරමු. පැන් ගෙනත් තියන්න ඕන ඒ කවුරුත් ඒ වාරාවට ඉන්නේ නැතුව අපි පැන් ගෙනත් තියමු. ඒ අවශ්‍ය දේවල් කරමු. හැබැයි කවුරුත් කතා නොකරෙමු කියලා. ඉතින් දැන් මේ විදිහෙන් එතනදිත් පොඩ්ඩක් දැනගන්න අවශ්‍යයි. දැන් කතා නොකර ඉඳීම කියන එක මේ හොඳ ක්‍රියාවක්. ඒ කියන්නේ සහ මුලින්ම කතා නතරයි. නෑ සමනාස දැන් අත්‍තරම දැන් මේක දැන් සමනාසගේ මතයට එනවා දැන් මේක. <laughs> එතකොට දැන් එන්නේ කොහරද කියලා. ඔව් පැහැදිලිවම. <laughs> එතකොට සමනාස දැන් මේ ශ්‍රාවණහන්තලා දැන් මේ විදිහට අදිස්ථාන කරලා කතා නොකර දැන් මේ වස් කාලේ ගත කළා. වස් කාලේ ගත කරලා බුදුරජාණන් වහන්සේ වඳින්න ගිහිල්ලා තථාගතයන් වහන්සේට වන්දනා කළා. එළයි බුදුරජාණන් වහන්සේ කොහොමද වස් කාලේ ගත වුණාද? හොඳ සම්මගියෙන් හිටියද? එහෙනම් මේ වික්ෂුන් වහන්සේලා මතක් කළා එහෙමයි භාගතුන් වහන්සේ අපි සම්මගියෙන් හිටියා. ඒ සඳහා අපි හොඳ උපක්‍රමයක් භාවිතා කළා. ඉතින් මේ වස් කාලේ අපි කතා නොකර හිටියා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒක සුදුසු දෙයක් නෙවෙයි. එහෙනම් ස්වාමීන් වහන්සේ මතයට ආවා. භාගතුන් වහන්සේ ඇත්තට මේ නිශ්ශබ්දව ගොළුව වගේ ඉන්න ඒ වත උන්වහන්සේ අනුමත කළේ නැහැ. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ අපි අහන එක තැනකදී මේ සම්නිපතනානං වූ භික්කවේ ද්වයං වදාමි. ධම්මේ වා කතා අරියෝ වා තුන්නී භාවෝ කියලා. පැහැදිලිව සම්මාසයි. එකතු වුණාම කරන්න ඕන වැඩ දෙකක් තියෙනවා. එකක් පළවෙනි එක තමයි ධම්මේ වා කතා ධර්ම සාකච්ඡාව. හැම ධර්ම සාකච්ඡාවක්වත් කරන්න නැත්තම් වෙන දෙයක් නැත්නම්. ඔව්. ඒකෙන් ඇත්තට මේ සුත්ති භාවය කියන්නේ භාවනා කරන්න කියන එකයි කියන්නේ. එතකොට දැන් මේ වික්ෂුන් වහන්සේලාගේ මේ ක්‍රියාව බුදුරජාණන් වහන්සේ අනුමත කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ මෙන්න මේක පාදක කරගෙන තමයි මේ වස් පවාරණය අනුදැනව අදාළේ. එහෙනම් මොකද දැන් මේ කාලේ සමගිය රැකෙන්න කියලා කතා නොකර ඉන්නවා කියන එක බුදුරජාණන් අනුමත කරේ නැහැ. ඒ උන්වහන්සේ දැන් මේ වස් සමාදන් වෙලා පවාරණ කරන දවසට වික්ෂුන් වහන්සේලා සීමාවට දැස්සලා පැවරීමක් කරනවා. ඒ පැවරීම තමයි ඒ වැඩිහිටි ස්වාමීන් වහන්සේගෙන් ඉඳලා එතන ඉන්න බාලම ලාසංගේහා වහන්සේකම ආරාධනාවක් කරනවා. ආරාධනාවක් කරනවා. සංඝම් භන්තේ පවාරේ. පවාරේ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් පවාරයෙන් කියන්නේ දැන් මම ස්වාමීන් වහන්සේලාට පවරනවා මේ වස් සමාදන් වෙලා හිටපු වස් තුන් මාසයේ මගේ යම්කිසි වරදක් සිද්ධ වුණා නම් ඔබ වහන්සේලා දැක්කා නම් දිත් වෙනවා. ඇහුවා නම් සැකයක් හරි ඇති වුණා නම් පරිසංඛාය. පරිසංඛාය. මට ඔබ වහන්සේලා අනුකම්පාවෙන් ඒකමට ආයත සංවරයේ පිටන්න ඒක හදාගන්න මට කියාගෙන සේක්වා කියන කරන ආරාධනාව. එහෙම නැතු ප්‍රතික්ෂේප කිරීමක් අයින් කිරීමක් නෙවෙයි අතර පැවරීමක් කියනවා. සම්හත තුන් වතාවක් තුන් වතාවක් ඒ ආරාධනාව කියනවා. එතකොට දැන් ඒකෙන් ඇත්තටම දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ දැන් අර ඒ වස් කාලේ ಗುಣ ධර්මමයි උන්වහන්සේ අපේක්ෂා කළේ. ඒතර දැන් එතනදී මොකක් හරි වරදක් වෙලා තියෙනවා නම් ඇත්තට මේ වරද පෙන්වලා දෙන්න ආරාධනාවක් කරාට පස්සේ එතරින් සංඝ ඉස්තවරයන් වහන්සේලාට ඕනම කෙනාට ආ මම මෙන්න මේ වස් කාලේ දැක්කා වහන්සේ මෙන්න මේ වගේ දෙයක් කරනවා. ඒක සුදුසු දෙයක් නෙවෙයි කියලා ඒ ස්වාමීන් වහන්සේට අවවාද කරන්න පුළුවන්. මට මතකයි අපේ අපි එක්තරා අවස්ථාවක මේ වස් සමාදන් වෙච්ච වෙලාවක ඒක සුදු ස්වාමීන් වහන්සේ නමක් අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් මේ සේපාලිකා ගහක ඉතින් අපි මල් කඩන්න බෑනේ විශ්වකට. ඒ මල් ගහේ බිම වැටලා තියෙන මල් තමයි හැඳගන්නේ. ඉතින් මේ වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ අර මල් වැටෙන්නේ නැති වෙන ගහ පොඩ්ඩක් හොල්ලලා තියෙනවා. මේ ගහ හොල්ලනවා වෙනකොට කැඩෙන්න හොල්ලනවා. ඉතින් මේ ඇත්තටම වැටෙන්නව තමයි තියෙන්නේ. ඒක හොල්ලලා ඉතින් මේ සුදු ස්වාමීන් වහන්සේ මේක දැකලා තියෙනවා. ඉතින් මේක දැකලා වස්ත වාරණය කරන දවසේ ආ මට තියෙන වරදක් පෙන්වන්න කියලා අර සංඝ ඉස්තේරයන් වහන්සේ නමක් උන්වහන්සේගේ වරද පෙන්වුවා. මෙන්න මේවා මම දැක්කා මේ වස්සාන කාලේ උන්වහන්සේ සේපාලිකා මල් නැත්නම් මල් බිම වැටිලා තියෙනවා ගන්න ඒව ගන්න නැතුව ඒවා තව වැඩිපුර ගන්න හොඳ ගහ හෙල්ලුවයි කියන්නේ. ඒ වෙලාවේ ඇත්තට මේ ස්වාමීන් වහන්සේ අවවාදය පිළිගත්තා. ඉතින් ඇත්තට අර ඒ වගේ ඕනෝන් සමාව අවසර දැන් මෙතෙන් ගත්තොත් දැන් ඒ වරද පෙන්වා දීමත් වටිනවා. ඇයි ඒ හාමුදුරුවෝ ඒ වෙලාවේ එක පෙන්වලා දුන්නේ නැත්තේ? ඒ කියන්නේ දැන් අර ඔව් ඇත්තටම ඒ වෙලාවේ ඒ මම හිතන්නේ දැන් ඒ වෙලාවේ පෙන්වලා දුන්න නම් පවාරණය වෙනකම්ම සමහර වෙලාවට එහාඳුරු ගාව හොල්ලන්න හැටිනේ. ඔව්. ඒතකොට ඒ වැරදි ටිකක් නවත් ගන්න පුළුවන් නේද අපි හන්නේ වරද දුටුසනින්ම පෙන්වලා දුන්නා. ඔව් දැන් ඇත්තටම සානාත්ම දැන් නැති හින්දා එහෙම. ඔව් දැන් අරක අපේ අර ඒ ස්වාමීන් වහන්සේ වුණත් ඒක වරදක් කියලා හිතලා නෙවෙයි කරේ. එහෙම. මොකද උන්වහන්සේ හිතුවේ මේ මල සේපාලිකා මල වැටෙන මලක්. එහෙම. ඉතින් ඒක සාමාන්‍යයෙන් එහෙම හිතලා තමයි උන්වහන්සේ කරේ. නමුත් සමහර මෙතනදී සංඝ පවාරණයේදී මේකේ ස්වාමීන් වහන්සේ මතක් කරේ ඒ වෙලාවේ තමයි උන්වහන්සේ ආරාධනාවක් කරේ. මගේ මොකක් හරි මේ කාලය තුල වරදක් දැක්කනම් ඒ කියන්නේ ඇහුවනම් සැකයක් හරි ඇති වුණා නම් මට අනුකම්පාවෙන් ඒක පෙන්වා දෙන්න. ඒ කියන්නේ ආරාධනාවක් නොකළොත් එහෙම වරදක් දැක්කොත් පෙන්වලා දෙන්න බැරිද? එහෙම බැරි නෑ ස්වාමීන් වහන්සේ නමුත් වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමකට එහෙම එකපාරම දැන් මෙතන අපි දන්නවා සාරිපුත්ත මහ අපේ සමාවෙන්ද සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිවුරු පටක් බිම ඇතිලීගෙන යද්දී එදා දවසේ මහාන වෙච්ච සාමණේර ස්වාමීන් වහන්සේ නමක් බොහොම ගෞරවයෙන් ගිහිල්ලා ඒක පෙන්වලා දුන්නා. අවසර ස්වාමීන් වහන්සේ වහන්සේගේ සිවුරේ කනක් බිම ඇතිලෙනවා. උන්වහන්සේ හැබැයි පෙන්වලා දුන්නේ අපේ හන්දර ඉතාලම ගුණ යහපත් විදිහට. මහලෝකර ධර්මසේනාධිපති සිවුරක් පුරව ගන්න දන්නේ ඔබ පුරව ගන්නවා කියවනම් ඒක නොගැලපෙනවා. නමුත් බොහොම අනතිමානී ගුණයෙන් ඒක පෙන්වලා දුන්නා. එතකොට සාරිපුත මහ රහතන් වහන්සේ සිහිපත් කළා සාදුකාර දීලා අද දවසේ මහාන වෙච්ච කෙනෙක් හරි මගේ වරදක් වෙන්නලා දුන්නොත් මේක මහා ගෞරවයෙන් පිළිගන්නවා. ඔව්. එහෙමත් පසුබිමක් තියෙනවා. ඕ නෑ. ඇත්තටම එහෙමත් ස්වාමීන් කියන එකත් හරි. ඒක ඇත්තටම අවවාදයක් ලැබෙනවා කියලා කියන්නේ දිහිනම්ව පවත්තාරම් කරන කියන්නේ ඇත්තට නිධානයක්. පෙන්නනවා ගැන අවවාදයක් ලැබෙනවා කියන එක. දැන් සම්හාර පිරිසක් නැද්දේ ඒ විදිහට වරදක් පෙන්නලා දීම සැබවින්ම කරුණාවෙන් කරන ක්‍රියාවක්ද විය හැකි. එහෙම නැත්නම් හැලුවට ලක් කරන්න ඒක තමයි අතරම මම ඒකයි ස්වාමීන් මතක් කරේ දැන් අපේ ලාංකීය ඒ සංස්කෘතියත් එක්ක සාමාන්‍යයෙන් අපේ ලංකාවේ ස්වාමීන් වහන්සේටමක් නම් එහෙම ඒ වෙලාවේ වර්ධ පෙන්න එක එහෙම ස්වභාවයක් නැහැ. නමුත් විනය කර්මය එහෙම තිබුණාට නමුත් ඇතරම සුදු ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේට දැන් මෙතන පැහැදිලිවම කියනවානේ මගේ වරදක් තියෙනවා. උන්වහන්සේ බැලුවා මේ අවස්ථාවේ මම දැකපු දේ මේ වෙලාවේ කියන එක හොඳයි කියලා. ඉතින් ඒක අර ඇත්තම දැන් අපි ඒ තිබ්බ අපේ සරණත් කියන එක මට කියනනම් එතන ඒ සුදු ස්වාමීන් වහන්සේට කියලා දෙනවා අපි හඳුනන්නේ. එතෙන්දී කියප එක මේ විදිහට ගැලපුණාට ඔබanse වැරද දැක්ක වෙලාවෙම කියලා දුන්නා නම් ඊට පස්සේ හරි වෙන වැරදි ටික නවත්ත ගන්න තිබුණා අපි හන්නේ කියලා මම මතක් කරනවා. ඔය දුසාන්නාසේ බොහොම දාර්ශනිකව හිතනවානේ. කියන්නේ එතකොට දැන් ඒ විදිහට රස ප්‍රමාණය කරනවා කියන එක තාම හොඳ දෙයක්. Taman අතින් වෙන අඩුපාඩු, වැරදි දුර්වලකම් අපිට නොපුණාට අපිට S දෙකක් තිබුණාට ඒක පිටස්තරයන්ට පිටස්තර ලෝකේ දකින්න අපගේ අඩුපාඩු දකින්න S දහස් ගණන් අපවට තියෙනවා. ඒ නිසා විවෘත ආරාධනාවක් කරනකොට අන්තිමානි ගුණේ පිහිටලා මගේ වැරදි පෙන්වලා දෙන්න කියලා ඒ අවස්ථාව ඒක මේ අන්තිමා අනතිමානීත්වය ඇති කරගන්න ලොකු හේතුවක් වෙනවා. අපි හන්නේ දැන් මේ විදිහට දැන් අපි හඳ සීපත් කරපු විදිහට දැන් ගිහි අයටත් ගෙවල් වල වස් සමාදන් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ ඒ කියන්නේ සමාදන් වෙනවා කියන්නේ විනයස් විනයානුකූලව නෙවෙයි. ඒ සම්ප්‍රදායන් ආරක්ෂා කරන්න පුළුවන්. ඔය කාල සීමාවේදී සමහර වෙලාවට නෝනලා නම් ඔය දැන් මහත්තුරු ආරාධනා කළාට අපි අහන්න පන්සලට වැඩි හරියන්න ඕනල නෙමෙන්නේ. ඉතින් සමහර වෙලාවට ගෘහස්ත ජීවිතයේ කටයුතුත් අඩාල කරගෙන පන්සල වෙනුවෙන් කැප වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඉතින් වස්පවාරණය විදිහට නෝනටත් ගිහලා මහත්තයට කියන්න පුළුවන් මගේ අතේ මේ වස්තුන් මාසෙවාට අඩුපාඩු වෙන්නේ නැති මොන හරි එහෙම වුණා නම් අඩුපාඩු වුණා නම් සමා වෙන්න කියලා. එහෙම සමාවක් වුණත් ඉල්ලුවොත් සානුකම්පිතේ දිහා බලන්න පුළුවන්. ඔය ඇත්තටම කාන්ත එහෙම අවස්ථා තියෙනවා. මට එක පුතෙක් කිව්වා හොඳ කතාවක් දසන්නසෝ කියනකොට මතක් වුණේ. මෙයා මේක උපක්‍රමයක් හැටියට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. දැන් මෙයාගේ තාත්තා මොකක් හරි වරදකට දැන් මෙයාට ගහන්න දෙනකොට මෙයා තාත්තා හොඳට තාත්තා පිළිබඳ අධ්‍යයනයක් කරලා තියෙනවා. මේකෙන් තේරෙන්නේ ඒකයි. ඉතින් දැන් තාත්තා ගහන්න දෙනකොට මෙයා දිගටම තාත්තා ගහනවා කොහොමද අල්ලගෙන. දවසක් මෙයා කොහොමද තාත්තට වුණාම අනේ තාත්තේ මගේ අතින් වරදක් වුණා. ෂර්ට් එක ගලවලා අනේ ගහන්න ගහන්න මට මං ඒ වරදට මට ගහන්න කියනවා තාත්තා ගහලා නැහැ. ඒ එතකොට ඒ වගේ සාමනහස දැන් මම මෙතනදී කියන්නේ දැන් ඇත්තටම දැන් සාමනහන්ත කියන විදිහට අම ගෙවල් වල ගිහි ජීවිත ගත කරන අය ඉතින් එහෙම බොහොම නිහතමානීව ඉතින් මගේ වරදක් වෙන ඔයා මට පෙන්වන්න. ඉතින් ඒ විදිහට කියනවා නම් ඇත්තටම ඒතර බොහොම ලොකු සමගියක් ආරක්ෂා වෙනවා. දැන් මේ මොකද ගෙදර ගෙවල් වල තියෙන ප්‍රශ්නෙම තමයි සාමනහන්ත මොන වරද කරත් පිළිගන්න ඒක. ඒක මොන විදිහට ඔළුවෙන් හිටගෙන කිව්වත් ඒක පිළිගන්න. ඒක තවත් අර කේන්තිය වැඩි. ඇත්තටම මේ වගේ දේවල් අපේ ජීවිතවලට ගලප ගන්නවා නම් ඒක හරි වටිනවා. එහෙමයි. අපි හන්නේ එතකොට දැන් මේ විදිහට වස් සමාදන් වෙලා වස් ආරක්ෂා කරලා වස් කඩ කරගන්නේ නැතුව ඉන්පස්සේ මහා පවාරණයෙන් පවාරණය කරාට පස්සේ කටින චීවරයක් අනුදැනව දාලා තියෙනවා. අවසන් අපි කටින චීවරය පිළිබඳව වෙනමම අපි හන්දරණ ඉදිරියේදී සාකච්ඡා කරමු පොයි දවසට. මොකද විශාල තොරතුරු රාශියක් සාකච්ඡා කරන්න තියෙනවා කටින චීවරයක් හදාගන්න, සිවුරක් මාගන්න කොහොමද ආදී වශයෙන්. නමුත් දැන් කාල සීමාව බොහොම සීක්‍රෙන් ගත වෙන නිසා අපි ගැන ඉදිරියට තබලා ඇයි කටින චීවරයක් අනුදැනව දාවේ කියන එක විතරක් සිහිපත් කරමු. ඔව් සමනක් ඇත්තටම කටින චීවරයක් දැන් කටින කියන කියන්නේ මහා බරපතල වචනයක්. ඒතර මොකද මොන මොනම දෙයකින්වත් කම්පා කරන්න බැරි කියන එක තමයි කටින කියන එකේ තේරුම. ඒකට කටින චීවරයක් අනුදනවදාලේ පාවේයක කියන භික්ෂුන් වහන්සේලා ඇත්තරම මේ අර බද්දවග්ගිය ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේලා මේ ඈත වනයක ඉඳලා බුදුරජාණන් වහන්සේ දකින්න තැවැත්වරට ආවා. සවැත්නුවරට උන්වහන්සේලා වැඩම කරනකොට සාකේතනුවර යනකොට වස්සසන දෙකේ ලං වුණා. දැන් මේ සාන්නහතරට වස් කාලේ ඉන්න බැරි නිසා සාකේතනුවර වස්ස සමාදන් වෙලා වස් පවාරණය කරපු ගමම්ම බුදුරජාණන් වහන්සේ දකින්න ආව. එනකොට තෙමීගෙන මඩ ගෑවිලා පුදුමර දැන් මේ පාංශු කුල සිවුරු වලට සානස මඩ ගෑවුනා මේ සිවුරු බර වෙලා පුදුම අපහසුතාවයකින් තමයි වික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දකින්න ආවේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහුව කොහොමද වස් කාඩ හොඳට ගත කළා අනේ ස්වාමීනි අපි භාගතුන් වහන්සේ දකින්ද තමයි මේ ජේතවනාරාමයට ආවේ. නමුත් අපිට එන්න බැරි වුණා. සාකේතනවර වස් ඇසුවා. ඉතින් වස් වසලා අවාරණය කරපු දවසේම අපි උදේ පිටත් වෙලා දැන් මේ මොකද සවැත් නුවර ඉඳලා සාකේත රිදුන් හයක් තියෙනවානේ. අපි මේ බොහොම දුර බැහැර ගෙවාගෙන අපි ආව එන ගමන නම් හරිම දුෂ්කරයි. නමුත් භාගතුන් වහන්සේ දැකීම නිසා අපිට මේ මහන්සියක් නැහැ කියලා ඉතින් විසුණු අතල මතක් කරා. අන්න ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ වස් වසාපු භික්ෂුන් වහන්සේට පෙරවස් සමාදන් වෙලා වස්සාන ශික්ෂාපදේ ආරක්ෂා කරන භික්ෂුවට මේ කටින චීවරයක් අනුදැන වදාළේ. එතකොට ඒක අර දායක පාර්ශවයෙන් කරන පින් දෙයක්. මොකද කටිනයක් ඉල්ල ගන්න පුළුවන් කමක් නැහැ. ඒක දායකයෝ ඒ වස් වසන ස්වාමීන් වහන්සේට දැනෙන්නවත් කියන්න හොඳ නැහැ. එහෙම නැතුව දැන් දැන් අද ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ දැන් කටින චීවරය කටින කියන වචනයක්වත් දැන් ස්වාමීන් වහන්සේලා පිට කරන්න නරකයි. අපේ ස්වාමීන් වහන්සේලා ඒක තමයි වස්තින්කම කියලා මේක පාවිච්චි කරන්නේ. මොකද කටින කියන වචනේවත් කියන්නේ නැහැ. මොකද ඒක උඩින් වැටෙනවා වගේ දායකයන් විසින් කෙරෙන පින්කමක්. එතකොට සාමාන්‍යයෙන් අද කාලේ කටින චීවරය කියන්නේ අර තුන් සිවුරට අමතරව පරිහරණය කරන්නට ලැබෙන වරප්‍රසාදයක්. ඔව් ඇත්තටම කටින නාමයෙන් සිවුරයක් ලැබුණම කටින ආනිසංසයෙන් තව අවශේෂ සිවුර ඕන තරම් පාවිච්චි කරන අවස්ථාව තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අද කාලේ අපි එකක් විශේෂයෙන් මේ මතක් කරන්න ඕනේ දැන් කටින පින්කම් වල කරන අය ඒ කටින චීවරය සකස් කරලා එක එක ගෙවල් වල තියලා ඒ සම්බුද්ධ පූජා පවත්වන එක බොහොම හොඳ දෙයක්. හැබැයි හොඳට මතක තියාගන්න ඕන ඒ කටින වස්ත්‍රය පූජා කරන විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා ඒ අවස්ථාන් වලට සම්බන්ධ කරගන්න නැතුව ඉන්නේ. ඒකට දැන් කැමති නම් වෙනත් විහාරයක භික්ෂුන් වහන්සේ නමක් වඩම්මලා පිරිත් ටිකක් කියන එක, බණක් කියන එක ඒවා ඇත්තටම කුසල් වැඩෙන්න ඕන. ඒක හොඳයි. හැබැයි අර ස්ථානයේ ඉන්න භික්ෂුන් වහන්සේලවට සම්බන්ධ කරගත්තා නම් ඒක නියම විදිහට කටිනාංශංශ ලැබෙන්නේ නැහැ. ඊළඟට සම්හංශ එහෙම අපහන්න. මේ කාලේ තියනවද? අපි කටිනේ පිළිබඳව ඉදිරියට තවත් සාකච්ඡා කරමු අපේ ආන්දරණයේ කාල සීමාව බොහොම සීමිත බැවින් ඉතාම වටිනා මාතෘකාවක් අපේ බෞද්ධ ජනතාව විසින් දැනගත යුතුම කාරණා ටිකක් අපි හාමුදුරන් ඒ සම්බන්ධයෙන් කොහොම මේ ප්‍රවීණ එක්ස්පර්ට් කෙනෙක්. ඉතින් ඒකින්ද මේ අපි හොඳට උන්වහන්සේගෙන් ඒ පිළිබඳව කරුණු කාරණා ඉස්සරහට මතු පොයකට දැනගන්නට අවස්ථාවක් අවකාශ සලසා දෙමින් අදට ජීවිත කාලය අවසන් නිසා ධම්මානුපස්සන සාකච්ඡාව පිටින් સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. අපි වස්සාන කාලය කියන්නේ කුමක්ද වස් වසන්නේ කොහොමද වැසි සලුව අපි පූජා කරන්නේ කොහොමද වස් වසපු අය ඒව ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒ වගේම වස් නොකඩා රැක ගැනීම සිද්ධ කරන්නේ කොහොමද? වස් පවාරණය කරන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව ප්‍රමාණාත්මකව සාකච්ඡා කළා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේවා දෛනික ජීවිතයේදී දැනගත යුතු කාරණා ගිහි පින්නතුන් විදිහටත් මේවා දැනගෙන මේ වටිනා විනය කර්මයක් හා බැඳුන දානමය පින්කමක් තමයි කටින පින්කම. ඉතින් එය පිළිබඳව හොඳින් දැනගෙන කටයුතු කළොත් වඩාත්ම ආනිසංසදායක පින්කමක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙන නිසා තමයි අපි හැම පැතිකඩකින්ම මේ විග්‍රහ කරගන්නට උත්සාහවත් උනේ. ඉතින් අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කරන අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේට පූජනීය මිරහවති පඤ්ඤාසිරි මහින්පාණන් වහන්සේට තමන් වහන්සේගේ වටිනා කාලයේ ප්‍රේක්ෂක පින්තුන් ඔබ හැමදෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පරලෝසපත් සියලු ඥාතීන්ටත් පින් අයිති වෙලේ යත්නම්ගේ භවගමන සූපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්‍ය දෘෂ්ටික දෙවියන්ටත් පින් අනුමෝදන් කරනවා. සීල දෙවියෝ පින් අනුමෝදන් වේවා. අපි හැම සුරකිතුවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උදාාර කර කුසලයේ ඔබ අප හැමදෙනාට මේකාකාරීව පිළිහිටීමෙන් බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා නිවිසනසී පෙමින වැඩවදාළ අජර අමර සංඛ්‍යාත අමා නිවන් සුවින් සනසිල්ල උදා කර ගැනීම භාග්‍ය උදා වේවායි ප්‍රාර්ථනා කරමින් ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව මෙතකින් સમાප්ත කරනවා ඔබට පෙරවන් සරණයි සම්බෝධි වන්දනා සම්බුද්ධි වන්දනා ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කර